චියතියාසවා සබ්බේ නිකුතින් ඡාදී ගච්ඡති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වංගන් දීගෙන හිටියේ ඒ වංගන්ත පුත් උපසීන ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ ශිෂ්‍යයන් අසුරන ආකාරය පිළිබඳව ඒවකට පැවතිච්ච පාඨමාලාවට ඒ වගේම ශාසනික වශයෙන් බාහිර ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබීමක් වශයෙන් අපි එක එක කරාට කලියුත්තක් තියෙනවා. සාමූහික වශයෙන් කලියුත්තක් තියෙනවා. පුද්ගලිකවත් කලියුත්තක් තියෙනවා. ඒකදී මේ වංගත පුත්‍ර ස්වාමීන් වහන්සේගේ උපදේශ මාලාව අනුව පොදුවේ කලියුත්තට වඩා ඉතාමත් වැදගත් වෙන්නේ අපි අපි විශ්ින් අපේ යුතුයකම් කොටස ඉෂ්ට කිරීමයි. ඒ යුතුයකම් පත්‍ර ඉෂ්ට කරනකොට අර පොදු ප්‍රශ්න අපි වගේ අපිට ගිහිල්ලා ධාර්ය දාගෙන අනුභුප්පගෙන ගහලා විසඳන්න දෙයක් නැහැ ඒ ප්‍රශ්න කිදේම විසඳෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා අපි මේ හැංගිලා වගේ පැත්තකට වෙලා අපනිගෝද ඒ වගේම විවිධ දේනාසන ඇසුරු කරමින් ඉන්නකොට ලෝකයේ අපට වැන්නට අපි පුද්ගලිකව විමුක්තියක් හොයන්න ආත්මාර්ථකාමී වැඩක් කරනවා කියලා ඒ කරන වැඩෙන් ලැබෙන සුභ සිද්ධිය ඉච්චරයි මෙච්චරයි කියලා කියන්නේ. ඒක පොදු සමාජයට ජන විඥාණය ලැබෙන ප්‍රතිඵල ඒ වගේම ලෝකයාට ඉතුරු වෙන ආදර්ශේ ඒ වගේම ඒක කරන කෙනාට මොන ආතතිය තිබුණත් Taman ඒ කටයුත්ත කරනකොට Tamanගේ විමුක්තියක් ඒ වගේම ලෝක ප්‍රශ්න සාහසික ප්‍රශ්නට උත්තරත් ලැබෙන නිසා මේ යට ගිය ක්‍රමේ නැත්නම් මේ අහක දාපු ක්‍රමේ නැත්නම් මේ ගණන් ගන්න නැති ක්‍රමය කවදාක ප්‍රශ්න ඇති කරන ක්‍රමයක් නෙමෙයි. ප්‍රශ්න විසඳන ක්‍රමයක්. පොදු ප්‍රශ්න විසඳනවා, පෞද්ගලික ප්‍රශ්න විසඳනවා. ඉතින් ඒකේදී උඟ දෙනෙක් ඇත්තටම ඒ භාවනාවක ප්‍රඥාචර්ය ජීවිතයක පැවිදි ජීවිතයක පූර්ණ කාලීන භාවනාවක ගොඩාක් තාක්ෂණික කරුණු, ගොඩාක් සමීකරණ ගොඩාක් අනුන්ගේ සුභාචින්තන බලාපොරොත්තු වෙන කතියක් තමයි පිළිමිතියේ. ඉතින් එහෙම පෙන්ුණා ඒකත් ඉන්නවකට ඒකුත් නෙවෙයි ඒකත් ඇත්තයි ඒකත් අවශ්‍යයි. නමුත් මේ වංගත්ත පුත්තු ස්වාමීන් වහන්සේගේ උපසේන ස්වාමීන් වහන්සේගේ පළවෙනි ගාථා සියල්ලකීම සඳහන් වෙන්නේ සාමාන්‍ය බුද්ධිය. එවැනි පරිසරය සකස් කිරීමට මනස සකස් කිරීමට අපි ළඟ තියෙන සාමාන්‍ය බුද්ධිය අපි ඒ දේ නොසලකා හැරලා මේ විශේෂ සමීකරණ හොයමින් විශේෂ ගුණවරු හොයමින් විශේෂ කෙටි ක්‍රම හොයමින් යන්න ගියාට මේ වගේ yaadena ක්‍රම මේ වගේ බරසාර ක්‍රම එහෙම හරියන්නේ දෙක තුනම හරියන්න ඕන. ඒ සඳහා වැදගත් වෙන්නේ මුලින් කළ යුත්තේ මුලින් කරන්න ඕන. එහෙමනම් අපි සූක්ෂම සහ විශාල පරිසරය බාහිර සහ අභ්‍යන්තර පරිසරය සකස් කර ගැනීම පිළිබඳව නිතරම සැලකිලිමත් වෙන්න ඒ පරිසරය සකස් කරනවායි කියලා කියන්නේ මේ අපි දැන් එළඹිලා තියෙන කොටසට කියලා බලනකොට අපි මේ වැඩේට බැස්සට පස්සේ එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ශල්්‍ය කර්මයකට ශල්්‍යකාරයකට කියලා ලෙඩා සීනටි කළ වැඩේ වටන් අතර පස්සේ ඒ බාහිර ප්‍රශ්න ශල්්‍යකාරය ඇතුළට එනවනම් ඒකද ශල්‍යගාරයක් කියන්න බෑ. ශල්‍යගාරය සම්පූර්ණයෙන්ම වහලා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. එළිය මොනවද වුණත් මේ ලෙඩා සීනති කරාට පස්සේ ඔපරේෂන් එක යනකම්. ඉතින් අපිට ඒ අතරමැද සිගරට් එකක් බොන්න ඕනේ, බීඩියක් බොන්න ඕනේ, ස්ටුවින් ගම් හපන්න ඕනේ, දොරින් එළියට ගිහිල්ලා එන්න ඕනේ, වෙන කෙනෙකුට එන්න දෙන්න ඕනේ කියන කතා ශල්‍යගාරය ඇතුළේ කරන්න බෑ. ඉතින් අපි ශල්‍යගාරය ඇතුළතින් කළ යුතු තාක්ෂණික පැත්ත ඊට වැඩගත් තමයි. නමුත් ශල්‍යගාරයෙන් ලැබෙන සාධිකය ඒ කියන්නේ බාහිර සාධික සියල්ල ස්ථිර ස්ථාවර කරන්න. ස්ථාවර කරලා අපි මේ වැඩේට බහිමු. වැඩේට බැස්සට පස්සේ බාහිර සාධක වලට අතපත දාන්න ගියොත් එහෙනම් ඉතින් මේක භයානක විස බීජ කෙනෙක් වෙනවා ශල්‍යකාරය ඇතුළත. එතකොට ලෙඩාට විරුද්ධ කිරීමක් කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි. ඒක නිසා යම් ආකාරයකට අපි ඊයේ සාකච්ඡා කරපු විදිහට සුඛහිත නිමිත්තස චිත්තස් චිත්තසුපාරකෝ විදෝ කියන විදිහට නිමිත්තකට හිත දාන ඒ වගේම ඒ නිමිත්තකට හිත දාන්න සුදුසු මානසිකත්වය තමන්ගේ දැනට තියෙන මානසිකත්වය ඉඳලා ගොඩනගා ගන්න යනකොට තමන් සාධක වෙන්න ඕනේ දැන් මේ අමාරුවේ හිත මේකට යොමු කර ගන්නවා යොදා ගන්නවා මේ ගුණ දක්ෂල හදාගත්තට පස්සේ ඒ ඇති කරගත්ත ගැම්ම, ඒ ඇති කරගත්ත යදොම ආය නැවත නැවත කඩ කඩ හොදෝද මඩි දාන්න සිද්ධ වුණොත් ඉතින් බොහෝම ඉක්මනට අනිෂ්ඨාන කැඩලා යනවා. බොහෝම ඉක්මනට චිත්ත ශක්තිය විදිය යනවා. ඒක නිසා ඊට ඉස්සෙල්ලා සාහිත්‍ය කරන්න ඕනේ. බුදුරජාණන් කුමාරයා යුද්ධයට යන්නේ ඉස්සෙල්ලා රණකෂ්ටික කරලා පටන් අරගත්තා වගේ වෙල්ලස්සක් වෙල්ලස්සක් කරලා රට රාජීක කරලා ගහන්න පටන් අරගත්තා. එහෙම නැත්නම් මේ යුද්ධෙට ගියාට පස්සේ දෙවලුන්න කන්න නැහැ. එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල අඩුපාඩුම් තිබුණොත් යුද්ධ කරන්න බෑ. ඒ වගේ මේ පරිසරය දකස් කර ගැනීම තමයි ශාසනය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි බුද්ධ ශාසනය කියන කාලෙක තමයි මේවට කරන්න පුළුවන්නේ. ඉතින් ශාසනය නැති කාලේ වුණ අපිට කරන්නත් බෑ. ඊට පස්සේ මේ දැන් කියන අතර කොටසක් ගන්න හිතන්නත් වෙලාවක්. දැන් මේ කියන කොටස ගැන හිතන්න වෙලාවක් තිබුණා. ඒ කියන්නේ අපිට බුදුහමෝ ප්‍රතිමදා අපේලා දුන්නා. අපි ඒ ප්‍රතිපදා යෙදුනා ඒ යෙදෙනකොට පරිසරයෙන් අපිට නිතරම කෙනෙහි එනවනම් එහෙනම් අපිට පසුබිම හොඳ නැහැ පෙරපින් මදි ඒක නිසා අපිට සිද්ධ වෙන්නේ ආය මේ අද්දක හොදාගත්ත එක දීදී ආය ගිහින් අර වැඩ කරලා ආය අද්ද හොදාගෙන ආය වැඩ පටන් අරගන්න වෙනවා අන්නේම නොවෙනවනම් ඒක විශාල බව සම්පත්තියක් අල්ලගත්ත වැඩේ දිකට කරගෙන යන්න මට මතකයි මට ඒ අවශ්‍යතාවය ඇතිලා අවුරුදු 9ක් විතර වගේ එක දිගටම කල්පනා කරමින් හිටියා මේ ලෝකයාට මම තව කොච්චර ණයද කියලා. ඒගොල්ලෝ මගෙන් නානාත්ම දේවල් බලාපොරොත්තු වෙනවා. මම උත්සාහ කරනවා පුළුවන් තරම් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව යැපෙන්න ඔටු එක් වාගේ ඌරෙක් වාගේ කබරෙක් වාගේ ඉඳගෙන යැපෙන්න උත්සාහ කරාට ලෝකයා අපිව ටැක්ස් කරනවා කිලෝරක්. ඒ ටැක්ස් කරන්නේම කිට්ටු අන්තිම. නෑද දන්න කියන අය මේ අක්ෂිය මොන જાතිවත් නැත කරන්නේ මොන දේ දුන්නත් අර නරවිලක්ම ඉන්න සාමාන්‍ය පොටි බිල්ල සව් බිල්ල කොබට රූපේ දීලා එනවා බෑරකට ඒ තරම් භයානකයි මේක ඉතින් ඒ නිසා මේ අවුරුදු 9 දඟනකොට මම කවුරුත් එක්කවත් ගැටෙන්නේ කියන්නේ තේරුම් අරගත්ත සංසාරේ කොච්චර ණය තියනවද අපිට පැත්ත කරලා විවේක වෙන්න බැරි. මේ විවේකය ඒගොල්ලන්ට වෙන්නේ ඒගොල්ලන්ට කරන්නේ කායක්. ඒගොල්ලන් ප්‍රතිපදාවට කරන අභියෝගයක් ඒ වගේ නොසලකා හැරීමක් ආත්මාර්ථකාමීත්‍යක් කිය. ඉතින් මේ බුද්ධ ආගමේ ඉපදිච්ච බෞද්ධ පරිසරයක් තියෙන බෞද්ධ රාජ්‍යයක් තියෙන රටක ඉපදිච්ච එක්කෙනෙකුට මොන බාන්න වෙනදී. අබෞද්ධ නම් කොහොමද කියලා හිතාගන්න. ඒකම හිතන ඇත්තම ලේසියද කියලා මිට වෙන්නේ. අබෞද්ධ නම්. ඒක පැත්තක දිවිච්චාව. කෙසේ නමුත් අපි සුද්ධයිකම නිමිත්තස කියන විදිහට අපි නිමිත්තකට හිත යොදන්න ලෑස්ති වෙනවා නම් මතක තියාගන්න ඕනේ අපේ හිත හෝ ගත හෝ වචනේ හෝ නිමිත්තකට හිතතර මට්ටමක නෙවෙයි පරිණාමය වෙලා තියෙන්නේ පුරුදු වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ නිමිති මාරු කිරීම උදෙසා අරමුණෙන් අරමුණට මාරු වෙනවා වියස් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනවා පිස්සු හැදිච්ච රිලෙවෙක් වාගේ අත්ෙන් අත්තට පණින්නේ කිසිම චාරයක් නැතුව. අන්නේම පණින පිස්සු රිලා හිතක් අරමුණක පවත්තන්න හදනකොට දැනට තියෙන පටන් ගන්න පරිසරය කොහොමඩක්වත් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. අන්නේ දැනට තියෙන පරිසරයේ ඉඳලා හිත අරමුණකට යොදන මට්ටමට හදාගන්න එක කියනවා චිත්තසු චිත්තසුපාද කෝවිදෝ. ඒ සුදුසු පරිසරය හදා ගැනීමට දක්ෂයක් වෙන්න කියලා. අපි ඊ හොඳට බාහනා කරේ සාදි ඉඳගත්ත කොහොමද සමාධිය ඉන්න ඕනේ කියලා පැතුවට හිතුවට අදිස්ථාන කරලා එන්නේ නැහැ. අදත් පටන් ගන්න ඕන ආධුනිකෙක් වගේ. හැමදාම අපි මේ නියතමානීකමකින් ආධුනිකෙක් වගේ පටන් ගන්නවා නම් ඉස්සෙල්ලා ඉස්සරහන් අපිට ගොඩක් වෙලාවට අරණේගත වෙන්නේ කියලා දුක්ඛ මූලගත වෙන්නේ කියලා ශුන්‍යාකාරගත වෙන්නේ කියලා පරියක්යට යන්නේ කියලා පොන්ද කෙලින් තියාගන්නේ කියලා ආශ්‍රව ප්‍රසාර ඉස්සරහන් කියලා බුදුහාමුදුරුව පොඩි ළමයෙකුට හැන්නේ කනවා වගේ කනවා. නමුත් පහුවෙලා පහුවෙලා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා අයිශ්‍රේෂ්ඨ කරපු අත්දැකීම් වලින් මෙන්න මේ විදිහට පටන් ගත්තොත් තමයි ඔන්න දක්පණක් හරියන්නේ. මෙන්න මේ වෙලාවට මේ පැත්තට වාඩිලා මේ විදිහට හිත හදාගත්තොත් තමයි පරියන්ජක් හරියන්නේ. මෙන්න මේ විදිහට වැඩ කරුවොත් තමයි ඉදින්දා වැඩවල සතිය පිටන්නේ කියලා. Taman තුන ගොඩනගෙන පටන් ගන්නවා ක්‍රමසහ විදි ක්‍රම වේද රාශියක්. ඒ එකක්වත් අහක දානවා. ඒවා සියසියල්ල ලේවලින් දාගෙන හම්බ කරපු දේවල් අපිට උඟාක් කියලා තිනුව අමතක කරලා දාලා අපි ඒවා එකින් එක මාරු කරලා අලුතෙන් උපක්‍රම ඉල්ලනවා. මේ දක්ෂ සමීකරණ හරහා නැත්නම් ගුරුවරු හරහා එහෙම නැත්නම් ආශිර්වාද හරහා. එතකොට වෙන්නේ තමන් අර උදාගත්ත තමන්ගේ ක්‍රමසාවිද්‍ය වලට නිග්‍රහ කිරීමක්. අනේ නිග්‍රහ නොකිරීම සඳහා දොඳන සුන්දර වචනේ තමයි හැමදාම ආධුනික මනසක් තියාගන්න. බිග්ිනර්ස් මයින්ඩ් එකක් තියාගන්න. ඒකට කියන්නේ ආධිකම්මික විපස්සක මනසක්. මොනම දෙයක් අඳන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් ඉපදිච්ච ගමෙන් ඉපදිච්ච ගමන් බබේ හුස්ම ගන්න හැටි දන්නේ නැහැ. එයා අර අම්මගේ මොකේ ගියට එනකොටම බඩ තද වෙනකොටම පෙනහැල තියෙන හුස්ම හොස් කාලේ එළියට යනවා. එළියට යනකොට අර දෙම ටිකක් කඩාගෙන ගිහිල්ලා ඇදලා ගන්නේ විශාල දූවිලි සහිත ඕර කටුක වාතයක්. ඉතින් ජපෑස් ගන්න තමයි හුස්ම පාර ඇතුලට ගන්න. මෙන්න මේ වාගේ ඉඳගත්ත ගමන් අපි ඉපදිච්ච ගමන් බබෙක් වගේ හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ හිත යොදනවා නම් අපේ පරිසරයේ ඒකට ගැළපෙන එකක් තියෙනවා. එතන ඉඳලා මේ ආස්වාදයකට ප්‍රසආශයකට මුණට මුණ දාලා යා කරගෙන ආම්බන් කරගන්න ගොඩාක් පූර්වකෘති රාශියක් අවශ්‍යයි. අනේ පූර්වකෘති පොදුවේ අපි කියනවා සම්බර වෙලා වාඩි වෙන්න හොඳට ඇඟ සහැල්ලු කරන්න සහැල්ලු කරලි ඉවර වෙලා පිටත හිතියම නැතකරන්න අධ්‍යය වහගන්න වාගෙන වෙලා තමයි මේ ඉන්න සැහැල්ලුව මේ ඉඳගෙන ඉන්න ආසනයේ තියෙන සම්බරකම ඒ සැහැල්ලුවට හිත යොදාගෙන හිත සැහැල්ලු කරගන්න හිත සම්බර කරගන්න. ඉතින් මේ ටික අපි පොඩි කාටත් දෙන උපදේශයක්. මොකද එක එකනට මේක තේරෙන රසය වෙනස්. ඒ නිසා Taman සකස් කරගන්න ඕනේ කොහොම කෙරුවොත් මේ චිත්තුප්පාදේ මට පහල කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ දක්ෂකම ඇත්තටම භාවනා ජීවිතයේ දක්ෂම කියලා කියන්නේ එච්චරයි. කුලේ පිටිපත් ගලේ පිළේ තිබ්බත් කෙඳගම් පොළවේ වාඩි වුණා, කොටි ගහයට වාඩි වුණා, ඒ ඉන්න පරිසරයේ ඉඳලා හිත අරමුණකට නග ගන්න පුළුවන් පරිසරයට පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට තබන හැටි තමන්ගෙන් තමන් අහනවා මිසක් තව කායින් හරි ආහඬ වෙන තාකල් දාසයි ආහඬ වෙන තාකල් බය අඩුයි ආහඬ වෙන තාකල් බද්දලේ දාසේ කාටපත් වෙනවා තමන් දැනගන්නකොට චිත්ත චිත්ත සුප්පාදකෝ විදෝ ඒ මේ කලබල හිතක ඉඳලා අත්ෙන් අතර වයින් හිතක ඉඳලා ඒක ආරමුණකට තැම්පත් කරගන්න කොච්චර ඒකලාශයක් අවශ්‍ය කරනවා කියන්නේ. අනේ චිත්ත චිත්ත සුප්පාදකෝ විද කියන එක පුද්ගලික බුද්ධියට සින්න වෙච්ච එකක් කායමත් හම්බෙන එකක් නෙවෙයි. අන්නේ විදිහ ධම්මරාට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මුල් මුල් ටික හරිනම් මුල් මුල් පියවර ටික හරිනම් හිත ක්‍රමයෙන් අර පළවුරුදු අරමුණට බොහෝ විට සමීප වෙන්න උත්සාහ කරනවා. මේ යුතුයම කියලා නම් නීතියක් නැහැ. අන්නේ විදියට අරමුණත් එක්ක හිත හාද කර ගැනීම නැත්නම් මූලට මූල තාල ලබා ගැනීම තන්නේ කර සමත පකරය. ඒකට අපි කියන්නේ විතක්ක චෛතසිකය කියලා. විතක්ක කියන අරමුණකට හිත නැන්නේ. අරමුණට හිත නංවන්න අවශ්‍ය වෙන්නේ එකවරකට අරමුණු රාශියක් තියෙන නිසා. එකවරකට අරමුණු රාශියක් තිබීම අපි ලෝකේ සලකන්නේ පොහසත්කමක් කියලා. ඒ පොහසත්කම වුණාට අරමුණු රාශියක අතරමං වෙච්ච හිත පිස්සුවෙච්ච රිලෙක් වගේ අරමුණෙන් අරමුණට බයිනව කිසිම චාරයක් නැහැ. අරමුණු රාශියක් දීලා බලනද දීපු කෙනාට තේරෙයි අපේ හිතේ කිසිම න්‍යායපත්‍යක් නැහැ කියලා. ඔය කොච්චර අපිට හැදියාවක් තිබුණත් අපි මොන ශිල්පේ දක්ෂ වුණා ඊගාචිත්තක්ෂණය මගේ හිත රූප බලයිද ශබ්දහයිද ගන්ධ බලයිද රස බලයිද පහස ලබයිද කියලා කොහොමඩක්වත් මේ චිත්තක්ෂණය තීන්දුව කරන්න බෑ. එහෙම තීන්දුව කරන්න පුළුවන් නම් ඒව කරන්න පුළුවන් ශක්තියක් අපට ස්වච්ඡන්දේ ලැබිලා තියෙනවා නම් එන අපිට ආනාපානෙ හිත දිගට පවත්ත පන් කියලා විධානය කරපමණ හිතින්න බෑ. හිතින්නේ ඒ හිතේ නැතිකම කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. මෙතෙක් කල හිත නන්නත්තර කරන්නයි අපි දරුවන්ට කියන්නේ. අපි හම්බ කරේ, අපි පොහොසත් කියලා හිතුවේ, අපි ජීවනවා කියලා හිතුවේ. ඉතින් අන්නේ නිසා හිත සම්පූර්ණ හිතෝකාරයලා කොයි අතට යනවද කියලා ඊගාචිත්තක්ෂණේ පහකට පණේවි කියලා කියන්නේ. ඒක කාටත් දී ඇති මූලික දත්තේ. එතන ඉඳලා ඒක අරමුණකට tempat කිරීම සඳහා බොහෝ අරමුණු අතර එක අරමුණකට හිත නැංවීම මානසිකාරයෙන් මතින් කෙරෙනවා විතක්කේ මතින් කෙරෙනවා චේතනා මතින් කෙරෙනවා අපේ හිතේ චෛතසික තුනක් තියෙනවා මේ වගේ අරමුණු රාශියක් තියෙනකොට කැමැති අරමුණට නැංවීම සඳහා උදව්පකාර කරනවා විතක්කේ අරමුණට හිත නැංවීම කරනවා එතකොට මානසිකාරය ඒ විතක් ඔක්කොම එක එක චිත්තක්ෂණ එක චිත්තක්ෂණයට පෙළගස්සවලා ගුණයක් ඇති කළ දෙනවා. එතකොට චේතනාව ඒක මෙහෙවනවා තමන්ගේ අවසාන පරමාර්ථය දක්වා. ඒක නිසා එතන ටීම් වර්ක් එකක් තියෙනවා නැත්නම් සාමූහික ප්‍රයත්නයක් තියෙන්නේ. මේ තුන් දෙනා අතර පූර්ණ සංවේදනයක් තියෙනවා. විතක්කය, මනසිකාරය සහ චේතනාව අතර. එතකොට චේතනාව මම පොඩක් විතර කෙරුවා. චේතනාව නිවන් ලැබීම නෙවෙයි වෙන මොනවද ලාමක කාමක අදහසක් නෑ. අපි භාවනා කරන්නේ ලාමක කාමක අදහසකට නම් මානසිකාරය සම්පූර්ණ පිස්සු වැඩ. යාර තේරෙන්නේ නැහැ කොහෙද යන් යොමු කරවන්න ඕනද? චේතනා පිටිපස්සේ ඉඳගෙන නිවනට නෙවෙයි යොමු කරවන්නේ මේ එක එක ලාභ ප්‍රයෝජන සඳහා. අද මුළු භාවනා ලෝකෙම පිස්සු වැඩලා තියෙනවා. එකෙක්ක නිවන් දකින්න භාවනා කරන්නේ වගේ මොකද ඒක බය හිතන දෙයක් පුළුවන් ද කියලා අහනවා මේ කාලේ ඔහොම කරන්න නරකද කියලා අහනවා මේ මෛත්‍රී බුදුහාමුදුරු එනකන් හිටියොත් එහෙම මේ මේ මේ බැරි දේවල් කරන්න හදාන ඉතින් ඒ වගේ කැත චේතනාවක් නැත්නම් කඩුව බාර දීලා තියෙන වගේ චපල කෙනෙක් අතරතම මිනිස්කාරී අර අසන්න වෙනවා ඊට පස්සේ විතක්කය හරි වැඩ කරලත් මුසුප්පු වෙනවා හරි වැඩ කරලත් චකපහල කරනවා. ඒ නිසා විතක්කයත් මනසිකාරයත් චේතනාවත් එකලස් වීමක් විතරයි විතක්කේ ප්‍රයත්නය අරමුණ දිහාවට අරමුණ කියන්නේ අපේ පරමාර්ථ දිහාට යොමු ඉතින් ඒ නිසා මෙවුව පෙළ ගහනවා කියන්නේ કોઈ බාහිරේ මොන ශිල්පෙ තිබ්බත් මොන දක්ෂකම තිබ්බත් හැබැයි බාහිරේ ශිල්පෙ දන්නවනම් යම් ව්‍යාකරණයක් යම් භාෂාවක් යම් ශිල්පයක් එයාට මූල ධර්මානුකූලව කියලා දෙන්න පුළුවන්. ඔබ මෙතෙක් කල් ගහනකොට කන බල්ලන් ගැහුවා වගේ විද්‍ය පඳුරට භාවයට වැදුනේ පඳුරට වෙන්නේ මොකද? මේ තුන පෙළ ගැහිලා නැහැ. අනිද්දාසි භාවනා කරනකොට ඔය අත්තර ටිකක් තියාගෙන බලාපන් මේ විතක්කේ කොහොමද වැඩ කරන්නේ? මානසිකාරය කොහොමද වැඩ කරන්නේ? චේතනා කොහොමද වැඩ කරන්නේ කියලා තුන්දෙනා එකතු වුණාම ඔබ ඕනේ නැහැ. මම යවන්නේ නැහැ. ඒ චේතන ඒ තුන්දෙන එකතු වෙලා නැති තාක්කල් ගුණවට ගන්න තමයි මගේ ස්වච්ඡන්දය, මගේ ශ්‍රද්ධාව, මගේ කුසල ඡන්දය, මගේ අධිමොක්කය මේකට අවශ්‍ය කරන්නේ. ඒක නිසා මේ චේතනාවත් මානසිකාරයත් විතක්කයත් තේරුම් ගැනීම ගැඹුරෙන් අවබෝධ කරගන්න අධනායේ උතුම් ඥානය සඳහා වටිනවා. ඒ සඳහා උපමා කෙනෙකුට වෙන්නන්නේ සාමූහිකව අබල් ගන්න පදින බෝට්ටුවක් පදින සමූහයක් ගත්තොත් තරගෙට බෝට්ටු පදිනවා එක ඔරුවක අබල් කාටව 10 දෙනා 12 දෙනා 14 දෙනා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේම ඒක රිද්මයානුකූලව හබල් ගන්න එක. එතකොට මේ හබල් ගන්න 10 දෙනාම හරි ගානට හබල් ගන්නවා නම් පිටිපස්සේ අවර පැත්ත ළඟ එක්කෙනෙක් ඉන්න ඕනේ. උලන් නැතයි දියවැලයි බොරු යන දිහාවයි දැන් කබල්ගානේ කට්ටිය සමබර වුණාට දෙපැත්තට යොදන ප්‍රයත්න බොහෝ විට සමබර වෙන්නේ එක එකන ශක්තිය වෙනස් නේ. ඒ වගේම ප්‍රයත්නයක් යාදෙන්නේ නැතිකොට ඒක අවර පැත්තේ ඉන්න එකන ඉන්න ඕනේ. මේ විශ්වබර නෝරණ කුරුදු බලවේගය අරමුණට යොමු කරවයි. එතකොට ඔරුවේ ඉස්තර ඉස්මත්තේ ඉස්සරහින් ඉන්න ඕනේ සියල්ල මෙහෙවන නායකයෙක්. එයා විධාන කරන්න ඕනේ. එයා අර අපල් ගන්න අයට උනන්දු කරවන්න. හරි හරි අපි තමයි දැන් ඉස්සර වෙන්නේ යන් යන් කියලා. ඒකට අර පැත්තේ එක්කනට අවසර දෙන්න ඕනේ. මේ පැත්තට කපා මේ පැත්තට කපා කියලා. අන්න ඒ වගේ ප්‍රයත්නයකදී විතක්කේ ක්‍රියාවලිය පෙන්නන්නේ හබල් ගන්න හබල් කරුවන්ගේ ක්‍රියාව. ඒකට තමයි ශක්තිය දෙන්නේ ගමනට. ඒකට මානසික ආරය අවර පැත්තේ ඉන්න කෙනා වගේ බොරුව හරවන්නේ ආතම ඒක පිටිපස්සම ඔදිය වල කපාගෙන ඕන ඕන පැත්තට හරවනවා. එතකොට අර ඉස්සරහ තැල්ලේ වාඩි වෙලා ඉන්න කණ්ඩායම් නායකව වෙතින් චේතනාව. චේතනාව කොහොමද දිහා බලාගෙන ආබල් ගන්නෙත් නෑ, ආවර පෙත් අතර ගන්නෙත් නෑ. එයා සම්පූර්ණ කණ්ඩායම් මෙහෙවනවා. අනිත් වගේ මේ සුග්ගහිත මනසස් සුග්ගහිත නිම සුග්ගහිත නිමිත්තස කියලා කියන්නේ චේතනාව දන්නවා මේ කණ්ඩායම යොමු කරන්නේ අnder ජය කරනවා සඳහා කියලා. ඒකට අවරපිට දන්නවා මට බලය නැහැ ලොක්කාන මගේ අතේ කියලා. එතකොට විතක්කේ දානවා කොච්චර දෙල්ලම් කරුවත් මම තමයි මේකට බලය දෙන්නේ. එහෙම නැත්නම් මේ ගමන ජවයේ දෙන්නේ කියලා මේ තුන් දෙනා එක පෙළට එන්න ඕන. එක සරගෙට ඉස්සරලා ඒක සාමූහික කතාවකට එන්න ඕන. එහෙම නැත්නම් දිරනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරනකොට අපි දන්නවා ඊට සම්පූර්ණ නන්නතර දැනගතියි. කොහොම කෙරුවක්වත් අපි ඉතින් පරිසරය සකස් කර ගන්නවා සුදු ඇඳුමක් අද ගන්නවා ශීලක පිළිදෙනවා ශුන්‍යකාරයකට යනවා ඒ කියන නීති පද්ධතියට යටත් වෙනවා කය හිත පුළුවන් තරම් රූක්ෂව සුඛභෝගී සපතේ නැතුව කරනවා ඇද්දක වහ ගන්නවා මේ ඔක්කොම කරන්න හිතලු කරගන්න අලුත් කරලා මේ විතක්කය අරමුණට හිත දැන්වීම හරහා තමයි අපි මොකද්ද අරමුණු කරන්නේ කියන එක ਸਰවඥාන්සේ පුංචි ඉගියක් දෙන බව හැබෑව. පාරණාට පස්සේ සියලු හිතාමතා කරන සියලු වෙන නැත කරාම අනිවාර්යයෙන්ම ජීවිත පැවැත්වීමට කෙරෙන වැඩේ තමයි හුස්ම. ඒ නිසා හුස්මට හිත යන්නම් සියලු වැඩ බහා තබන්න වෙනවා. මොනවා හරි හිතක් හිතනවා නම් මොනවා හරි ක්‍රියාවක් කරනවා මොනවා හරි හිතින් කතා කරනවා නම් ඒ තාක්කල් හුස්මට හිත යන්නේ ඒ නිසා හුස්මට හිත බහිනවා කියන්නේම චේතනාපූර්වක කරන කායික ක්‍රියා සහ වාචික ක්‍රියා ශික්ෂණේ මාර්ගෙ නතර කරනවා ඒක අපි සීල ශික්ෂාව කියලා කියනවා ඊට පස්සේ ජීව නතර කරකට වැඩේ නතර වෙන්නේ අපේ ඇඟ නලියනවා හිත කතා කරනවා ඒකෝට අපි දැනගන්න ඕනේ මේ ඇඟ නලියවුවට මම හිතලා කරන දෙයක් නෙවෙයි වැඩ නම් යනවා හැබැයි මේව මම චේතනාපූර්වක කරන දේවල් නෙවෙයි චේතනාපූර්වක නම් මෙව නලියන තාක්කල් ආනාපානිය වගේ සිවුම් අරමුණකට අවධානය යන්නේ නැහැ. හිත ප්‍රණීත වෙන්නේ නැහැ. ඊට පස්සේ හිත ගොළු කරන දොඩොඩ දොඩමලු නම් තමයි හිතාමතාය දොඩමලුකම් කරනවා නම් තමයි භාවනාවක් කරගන්න බෑ. ඒ නිසා දොඩමලු වුණාට ඒක හිතේ නොහැරියා නැහැ. නැහැදිච්ච කොට වෙන එකක් මට වාර ගන්න බෑ කියලා හිත දොඩමලු වුණාට හිත කරදර ගන්න නරකයි තමයි හිතාමතා කරන්නේ. මම නැවතත් කියනවා ඒක ටිකක් සංසුද්ධ කරගන්න. අපි කොච්චර ඉක්මෙන්ද හැදුවත් මේ කය අසමජ්ජාති කය. මොන තාලෙන්වත් අපිට නැත කරන්නේ. ඒ නිසා එයා වෙනවම නරනවා. හැබැයි ඔය මතක තියාගන්නේ මොන නාටකමය නැතුවත් මේ හිතාමතා කරන්නට නෙවෙයි මම හැබැයි හිත හදාගෙන තියෙන හිතාමතා කරන දේවල් නැත කරන්නේ. මම මේ කතා කරන්නේ පරියංග භාවනාව. ඊට පස්සේ වචනය හිත ඇතුලේ දොඩමලකමක් තියෙනවානේ. ඒක හිතාමතා කරන්න එපා. හැබැයි ඉබේ සිද්ධ වෙන දෙයක හිතතර කරගන්නත් එපා. ඔය දෙකේ එකක්වත් තියෙන මිනිස්සුන්ට අර ස්වභාවයෙන් සිද්ධ වෙන හුස්ම දකින්න හම් වෙන්නේ. හැබැයි මම මේක කිව්වට සාංශුද්ධ කරලා කියන්න උත්සාහ කරන්නේ ලේසි වැඩක් නෙවෙයි. මොකද අපි දන්නේ කොච්චරක් හිතාමතා කරන දේද කොච්චරක් කෙරෙන දේද කියලා. කොච්චරක් හිත කතා කරනවා මම කරනවාද නැත්නම් මම චේතනාපාර නොකර හිත දොඩමළු වෙනවද කියලා හරිම අමාරුයි තෝරන්න. ඉතින් අපිට යාප්පු වෙන්න පුළුවන්, බැගෑවෙන්න පුළුවන්, අඬාවෝ ගන්න පුළුවන්, ඊටාම තම මොනවා කර පුළුවන් තරම් කයට ක්‍රියා නතර කරනවා. ඊටාමතා මොනම දෙයක්වත් ඔලුවට දාන්න යන්නේ නැහැ. චින්තාමේ ඥානහදී, සුත්තමේ ඥානහදී ඔලුවට දාන්න යන්නේ වෙන දේ නම් නතර කරන්නත් බෑ. අන්න ඔය මට්ටමේ හිත චේතනාව අවුල් පාෂ දාන්න නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව පෑදීජියට බොරදිය දාන්නේ නැතුව චේතනාව සහයෝගය දෙන්න. අපි ඒකට චේතනාවේ සහයෝගය වශයෙන් ඉල්ලන්නේ ඔබ නිකන් හිටපන්. ඔබ මොනවා කරුවත් බාලයි. ඔබට පුළුවන් නම් යමක් නොකර හිටපන්. ඉතින් ඒකට ඇත්තට වැඩියෙන්ම පගාව දෙන්න වෙන්නේ චේතනාවට. මොකද මේ අක්ෂය අම්මෝ දෙදපන්නක. ඌ නැච කරන කෙනෙක් ලේසි නෑ හැම දෙයකම ඇලිලා. ඉතින් ඌට සෑහෙන සුදු වට්ටියක් වෙනමක් දීලා පාක්කුඩක් කියලා බේර ගන්න ඕනේ මම මේ කරන ටිකට උඹ පැත්ත කළා අනේ කරබනිනකොට මම මෙච්චර ගාණක් ගෙවන්නම් කියලා චේතනාවට කියනවනේ හිතාමතා කිසිම දෙයක් නොකරන වාට උඹ ගබලාට ඒක තමයි අමාරුම දේ. මොකද අපි කෙරුමලානේ අපි අයියලානේ අපි අක්කලානේ හැම දෙයකම ඇඟිලි ගහලා පුරුදු කරලා පුරුදු කරලා මොනම දෙයක්වත් වෙනව බලන්න බෑ. වෙන දේ දකින්න නම් බලන්න පුළුවන්කම අපිට තිබුණේ අවුරුදු 6ක් වෙනකන් විතරයි. ඊට පස්සේ දැන් හැම එකටම ඇඟිලි ගාලා පුරුදු කරලා මේ චේතනා පෙන්ෂන් අරිනවයි කියන එක කොහොමදක් කරන්නේ. අපිට හිතෙන්නේ ඒක නිකන් තදබල විදියට මගේ පෞරුෂත්වයට වෙන හානියක්. මගේ ඉච්ඡ ස්වච්ඡන්දයට කරන හානියක්. නැත්නම් මම යට කරන නිග්‍රහයක් කියලා. නමුත් මේ වෙලාවේදී අපි කියන්නේ නිග්‍රහයක් කියලා නෙවෙයි හික්මීමක් කියලා. කරුණා කළා කායිත්‍රය මොකක් කරන්න එපා. කරුණා කළා මොනවාරි හිතන දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ මානසික ආරයට කියනවා ගොඩාක් දැන් අරමුණු වෙනවා. කායික ක්‍රියා වශයෙන් මානසික අරමුණු රාශි රාශිනවා. මේ කයි නලවිලි දඟලෙදි මේක පාට වේගෙන් දුරවා නම් බ්‍රේක් ගැහුවට හිතන්නේ නැහනේ මේක ස්කිප් කරනවා වගේ ඇඟේ ක්‍රියා ආශක්කයි ඒකට වචනය එක පාට නැත කරාට ගොඩාක් දඩමලු කන් තියෙනවා ඒ පැත්තෙත් අරමුණ වෙනවා. ඊට පස්සේ මේ කායික වාචසික චේතනා විරහිතව අසංස්කාර කාය ක්‍රියා අසංස්කාරික වාචසික ක්‍රියා රාශියක් මැද මේ ජීවිත යාත්‍රාව පැවැත්වීම සඳහා කරන හුස්ම ගැනීමත් එක්ක දැන් මේ අනම්මන ඔක්කොම අයින් කරලා නැත්නම් අතරින් මේ හුස්ම තෝරගන්න කියලා බුදුහාමුදුර අපිට කිව්වට බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ මේ හුස්ම දෝරා ගන්න ගියාට අනිත්‍යව ඉබේ නතර වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මම ආනාපානය කරන්න ගියාම කිසිම කෙනෙක් කහින්න බෑ. කිසිම මැස්සෙක් වහන්න බෑ. ඔක්කොම නතර වෙනවා. මේක සාක බලධාරී දෙයයන් වාචරක් කරන්න බෑ. මේ සියරම ඇත්තට වෙන්නත් වැඩි දෙයක් පටන් අර ගන්නවා මොකද අපේ හිත ප්‍රනීත වෙන නිසා. ඒ නිසා මේ අල්ලපනල් ඇස්සේ ස්වභාවයෙන් සිදුවෙන හුස්ම රැල්ල බලන්න යනකොට හුස්ම ආයාස කරනවද නැද්ද කියලා හිතා ගන්න බැරි තරම් මේක කලබල වෙන්න පටන් ගන්නවා මේ ආහාර වැඩි කරන ප්‍රතිඵල අපේක්ෂා වැඩි කරන කොච්චර පුරුදු කරන්න වෙයිද කායික ක්‍රියා වලට තරම් ඔබාටබල වාචික ක්‍රියා ඔබාටබල මේ ස්වභාවයෙන් වෙන හුස්ම තීත්‍රයන් ගියාම ඔන්න අපිට මානසිකාරයේ අන්තං තෝරගත්ත දැන් මෙතන තොග තොග තොග තොග ගොජේ තම ගොජේ තම තම එනකොට අරමුණු මේ කොච්චර જાති ඔක්ක නතර කරන්න මට පුළුවන් කමක් නෑ මම කරන්නේ චේතනාපූර්වක ටික නතර කරන එක විතරයි එනමුත් මේ ගොජේ තම තම එනවා මම මේ ඔක්කොම ඇස්සේ නිකන් අහිඳින්න බලනවා එක ආස්වාසයක් ප්‍රස්වාසයක් තවත් එක ආස්වාසයක් තවත් එක ප්‍රස්වාසයක් කියලා කිටි පවුරු ගාලා පවුරු ගාලා ටක් ගාලා ගහන්නේ පවුරු ගාව ඔක්කොම කීකිලි කරන්නේ නැහැ. ඉතින් පවුරු ගාවල එකක් කරන ඊට පස්සේ ආයෙත් එකක් පවුරු කරන ආයෙ එකක් ගන්න. ඒ ගහනකොට කීකිලි අනවශ්‍ය දේවල් වලට ගහන්නේ හරියට ගහන්නේ ඒ කන්න ඕනේ කෑල්ලකට තමයි. ඉතින් ඒ කීකිලි කවදාවත් චෝදනා කරනද මම මේ ගහන වෙලාවේදී වටේ පිටේ කැලි කසල තියනයි කිය. කීකිලි කියන කතාවක් නෑ. භාවනා යෝගාවචර තමයි කීකිලි කියන තරම්ම කොන්දක් පන්නට වෙනකොට ආහල පාල තියෙන හැම එකටම චෝදනා. ඒක චෝදනා කරන්න අයිතිවාසිකමක් නෑ. මානසිකාරය යොදවන්න ඕනේ. අපිට භාවනා කරන්න කියයි කියලා. අසංස්කාරික අරමුණක නතර වෙන්නේ නෑ. අසංස්කාරික සමානට සසංකාරික අරමුණක් දෙනවා. ඊටමත අතපය හෙල්ලෙනවා. ඊටමත මම අරක කියලා වුණා හොඳයි මේක කියන්න තියෙනවා කියලා හිතත් කතා කරනවා. ඒ අතරම දානෝපානයක් කවුල ගත්තයි කියලා කියන්නේ. විශාල ඉල්ලමක් බහැලා ඉල්ලම කොට අරගෙන පතල බහැලා ඉල්ලම කොට අරගෙන ඉල්ලමේ බැංකක් කවුල ගත්තා වගේ. එක හුස්මක් අල්ලගන්න. එතකොට දන්නවා හොඳටම දන්නවා මේ හුස්ම ඉතාමතාගත් එකක් නෙවෙයි ස්වභාවයෙන් මතු වුණා මේක ගන්න වෙලාවෙදී ගොඩාක් අසංස්කාරයක වාචසික ක්‍රියාවන් කියන්නේ. විතරක විචාර රාශියක් තිබුණා. ගොඩාක් අසංස්කාරික කායික ක්‍රියාවක් තිබුණා. සසංකාරික කායික ක්‍රියාවලුත් තිබුණා. මේ එකකටවත් මම චෝදනා කරන්නේ මගේ මනසිකාරය දන්නවා චෝදනා කරවෙන්න නෙවෙයි මං ආවේ. කුල්ලුවන් නම් දවසක් මහන්සිලා එක හුස්ම කවුලනවා. සම්පූර්ණ පතලක් බහැලා ඉල්ලන කොට අරගෙන හරියටම ගන්න වෙලාවේදී ඒ ගන්න මිනිස්යා ගාව වැස්සේ වතුරෝ කද්දි කුඩයක් කටවගෙන ඉල්ලං කාර්යය පතල් කාර්යය ළඟ හිටියේ නැත්තම් අර මණික අහුවෙච්ච එක කටේ දාලා මණික කරන දෙල්ලමක සහෝදර දෙන්න කියත් ඒකම කරනවා ඉතින් ඒක ඇහ ගහගෙනම ඉන්න ඕනේ කෝකගේ කූඩේට මණිකක් තියෙන්නේ කියලා ඒ කූඩේට මැනිකේ එනකොටම අර මනුස්සයාගේ මායාව වැඩ ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ කරන මනුස්සයාට තේරෙනවලු මේ මඩ ටික අයින් කරලා ගල් ටික මතුවෙනකොට වතුරේ දිස්නේ මේකේ බඩු තියෙනවා කියන. ඒ වෙනකොට මිනිහ උනන්දු වැඩි වෙනවා වැඩි වෙනකොට මැනිකයි ටික අර කූඩේ අතර ගන්නවා. අර එන කූඩේ අතර එයා හොදන්න පටන් ගන්නවා මොකද දන්නව ඔක්කොමත් හරි මේ අවුල මැනිකල් ආරමණස කටේ දාගත්තොත් ඉවරයි. ඉතින් ඒ නිසා තමයි හරියට විතක්කේ චේතනාවෙන් වැඩ කරලා මානසිකාරයෙන් වැඩ කරලා ආශ්වාසයක් පේනකොටම ආශ්වාසය කියලා. ඒක මෙනෙහි කරන එකට කියන විතක්කේ කියනවා. ඒකට උදාහරණ මැන්ක මැන්ක කියන. එලිකට නෙවෙයි, මඩක් නෙවෙයි කියන. ඒ වගේ මේක අහුලගත්තේ නැත්තම් හැම එකම හොරකම් කරන්න බලන්න. ආනි වගේ මානසිකාරයේද චේතනාවද විතක්කේද පෙළගැස්වීමට කියනවා <clears throat> සුග්ගයිත නිමිත්තස්ස කියලා. නිමිත්ත මනාකොට ඇහිඳ ගැනීම. ඉතින් ඒ නිසා ඒකට යුක්තක් අපි සංසාරෙ මෙතකල් කරලා නැහැ. කිව්වොත් මෙච්චර තටමන්න දෙයක් නැහැ. දැන් මේ පාර පටන් ගත්තයි කියලා අපි හිතමු ලාවට වගේ. ඉතින් ඉවරල දැන් මේකේ වැරදුණයි කියලා කිසිසේත්ම කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද මෙතෙක් කල් ඇහිඳලා තියෙන්නම කක්කා. කදාපත් අපි ඇහිඳ මේ තාකල් ආව සත්කාර සම්මාන සීලෝක ලැබෙන දේවල් මිසක් කරා නිකම්ම නිකම් මේ ආශස් ප්‍රසවාස වගේ උදාසීන දෙයක් ඒ නිසා උදාසීන දෙයක් අහුලනවායි කියලා කියන්නේ නිවනට හිත යොමුනවා වගේ වැඩක් තමයි. මොකද මේකෙන් කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සීලෝක ලැබෙන්නේ ඇත්තම ලාභ සත්කාර සම්මාන සීලෝකට බහා තබලා ලැබිලා මේක අහුලනවායි කියලා කිව්වම හොඳටම පිස්සු හොඳ එක වෙන්න ඕනේ. බය හොඳටම මාරු වෙලා තියෙනවා. ඒ නිසා පිටකට්ටිට දෙන්නේ යෝගාවචරය කියලා කියන්නේ තිස්සන් කොට වල ගැලපෙන එකේ. සීලෝ ඔක්කොම වැඩ කටයුතු බහාක බලවිල මේ කොහෙදෝ යන හුස්මක් අහුලන්න හදනවා. අර ගංජා ගහපුවාම වැලිකට පේන්නේ මණික් වගේ කියනවනේ. ඉතින් ඒක නිසා අහුලන අහුලන එක පිය පිය සුද්ධ කර කර බලාගෙන ඉන්නවා. ඉතින් බලාගෙන එකට පේනවා මොසු මොන් ඉන්නේ මේකට කියන්නේ මේ සූස්ටි කියන. කුස්සියේ ඉන්නකොට මැණික් ඇදමෝ ගලක් කවලවලා ඉතින් බල බල ඉනවා. මාර පිට බින්දුන පේනවා මෙයා මේ ගංජ වැඩ කරන්නේ කියලා. අපි බුදු ආශ්‍රය ගංජාව ගහලා තමයි ඉන්නේ. ඒක නිසා කාල් මාක්ස් කිව්වේ සියලු ආගම් අබින් කියලා. සියලුම ආගම් අබින් කියලා කිව්වා. මොකද ඒක මත් කරන සුළුයි කියලා. මොකද ඒ තරම්ම බුදුන් අදහන්න ඕනේ. ඒ තරම්ම ධර්මයේ අදහන්න ඕන මේ වැඩේට. ඒ තරම්ම සංඝය අදහන්න ඕන මේ වැඩේට. ඒ තරම්ම සීලය අදහන්න ඕන මේ වැඩේට අදහගෙන අපි එක උස්මක් ඇල්ලුවා. එක උස්මක් ඇල්ලුවා මේ ආශාස කරනවා. මේ ආශාසය බව මම දන්නවා. ඒකෝට දැනගන්න ඕනේ මේ වගේ උදාසීන අරමුණ සුග්ගයිත මිවිත්තස්ස කියන විදිහට අල්ලන්න අපි අතහැර දාපු දීලා දාපු දානේ දීපු ප්‍රමාණය මුළු ලෝකෙම දන් දෙන්න එක හුස්ම කළා. අපි සාමාන්‍යයෙන් දන් දෙනකොට ආන්තරෝ 19යි සාංගිකයි අටපිරිකර වෙච්චරයි ගණන් කරලා නේද දෙන්නේ. ඒව නිකන් තඹ දොයිතුකට වටින්නේ නෑ එක හුස්මක් සුග්ගයිත නිමිත්තස කියන විදිහට හුස්මක් අල්ලනවායි කියලා කියන්නේ මුළු ලෝකෙම අමනසිකාරය කියලා කරන්නේ. ඒකවල තමයි ආනාපානේ මනසිකාරයට අවුලන්නේ. ඒක නිසා යෝගාවචරය දන්නව නම් මම මෙච්චර ලෝකයක් පැහැදිලිලා ඇසිස්මස්ලේ සහිතව දසපාරමිතාව දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා සම්පූර්ණ වෙච්ච එකට තමයි සුග්ගහිත විමුක්තස සිද්ධ වෙන්නේ ආනාපානයක් මුතුපත් වෙන්නේ. මේකදී ඉතාමත්ම මාර්ගය තමයි මේක කාටරි සුද්ධෙන් කියන එක. මම මේ වාඩි වෙලා මෙන්න මෙච්චර වෙලා ගියාට පස්සේ මට ආස්වාසයක් වතුනම ආස්වාසි කියලා විනේ කරා. නිමිත්ත ඇහිලා මට ආශ්වාසයේ මෙන්න මෙහෙම වැටුණා. නිවනේ ගමනේ 150ක් ඉවරයි වෙතෙන් යනවා. ඒ ටික හරියට කියන්න පුළුවන්. එකක් තමයි වැඩේ කරන එක. ඒකට බුදු ආනුරංග ප්‍රතිපදාය අහන්න ඕන. වරද්ද වරද්ද යන්න. ඊට පස්සේ කවදා හරි යෝගාවචරණ කියන්න පුළුවන් නම් මම පරියන්කෙට ගියා. මම මේ වේලා පරිසරය සකස් කරන වාඩි වෙලා උතරට කයට හිතේ දාගෙන ස්වභාවයෙන්ම ආශ්වාසය මතුන මම ආශ්වාසයලාදී ආශ්වාසය කියලා මෙනෙහි කරා ඒ වෙලාවේක ප්‍රශ්වාසයෙන් නෙවෙයි කියලා මට වැටුණා කොහොමද වැටුණා ආශ්වාසයේ සීතලටයි වැටෙන්නේ ප්‍රශ්වාසයේ මම දන්න උණුසුමද කියලා ඒ නිසා මේ දැන් සීතලක් කරනවා අන්න මේ ටික කියන්න දන්නවනම් මේ ලෝකේ තියෙන උත්තර සංනිවේදන ක්‍රමය මේ සිද්ධ වෙනවා. Taman හරියට දන්නා විතරක් නෙවෙයි තව කෙනෙකුටදී කැඳේ ගල බේරුවා වගේ කියනවා. ඔය කොච්චර IT ටෙක්නොලොජි දැනගෙන ඉඳලා පිස්සු ලෝකයක්. දකින්නේ කියන්නේත් නැහැ, කියා ගන්න තේරෙන්නේත් නැහැ කියන හරිය අපච්ච. නමුත් මේ අත්දකින්න අස්පනා පිට අත්දකින්න ආස්වාසිය ආස්වාස වශයෙන් තව කෙනෙකුට කියනකොට ආස්වාසිය ප්‍රසවාස වශයෙන් කියනකොට මේ විතක්කය කියලා නංවන අරමුණට නංවන එකට පිටිපස්සෙන් යන්න ඕනේ ආස්වාසිය ආස්වාසියමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා විමසුම් නුවණ. ඒකට කියනවා ਵਿਚාරය කියලා. විතක්කේ යන්නේ නැතුව ਵਿਚාරයට යන්න බෑ. නමුත් විතක්කේ ගිහිල්ලා ਵਿਚාරයේ නොයනවා කියන දෙයක් ඇත්තම නම් මුළු ධර්ම නෑ. නමුත් යෝගාවචක දිහා බලනකොට පේනවා මම පැය භාගයක් විතර නැත්නම් විනාඩි 10ක් විතර උෂ්ම බල බල හිටියයි කියලා කියනවා. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා බලන කෙනා ආශ්වාසි කොහොමද වැටුනේ කියලා නෑ. එහෙම දෙයක් වැටුනේ නෑ කියලා. ඒකන විතක්කේ දෙවිල තියෙන ਵਿਚාරේ නෑ කියන. නමුත් මුළු ධර්ම කියන කවදාකවත් මේ දෙන්න වෙන් කරන්න බෑ විතක්කයක් තියෙනවා ਵਿਚාරේ තියෙනවා. වැටෙන්නේ නැතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක කිය යුත්තක් බව දන්නේ. මේකට වටිනාකමක් තියෙන බව දන්නේ. මේක අල්ලාගත්තේ මේකට මානසිකව යොමු කරේ මුළු ලෝකෙම දන් දීන බව දන්නේ නැති නිසා අයියෝ උලන්නේ විශ්ව මොකද කියන්නේ කියලා. ඉතින් ඉතිජකට ඔක් කියන්නේ තියෙන ආඩම්බරයක් නෙවෙයි කියලා ඒ දේ කියන්නේ නැත්තේ අපිට මේ නිවන කින්ද දන්නේ අපි. ප්‍රතිපදා කින්ද දන්නේ නෑ අපි. කෙලස් කපනවා කින්ද දන්නේ නෑ අපි. අපි හිතන්නේ මොකක් හරි මැනිකක් වගේ දෙයක් අහුවේ. එහෙම නැත්නම් ආලෝකයක් පහළ වෙයි. එහෙම නැත්නම් දිබ්බ චක්ක පහළ වෙයි. එහෙම නැත්නම් දිබ්බ සෝත පහළ වෙයි. පාටම උඩ යන්න පටන් අරගෙන ඉතින් කට අරගෙන භාවනා කරන්නේ මේ භාවනා කරන උඩ යයි කියලා. ඒ වෙනකොට ඉල්ලන්නේ බුදු ආර මොකද උෂ්ම දකින්නලාද උෂ්ම උෂ්ම වශයෙන් අනිත් එකේ වෙන් කළා කියන්න පුළුවන් ගැතිය තියෙනවා ඒක ਵਿਚාරය කියලා කියනවා. මේ විචාර බුද්ධිය කියන එකම සතා මනුස්සය විතරයි. පාවිච්චි කරන කී අමනියත් මනුස්සය විතරයි. තිබුණට වෙන් කරලා කියා ගන්න දන්නේ නැතිව. වෙන් කරලා කියන්න දන්නවනම් ඒ මනුස්සය සම්මා සම්බුද්ධත්වයෙන් මේකට නතර වෙනවා. අඩු ගානේ වාග් මාර්ගයෙන් මේකට නතර වෙන්නේ මොකද මේ විදිහට බොහෝ දේවල් අතර එක ආරමුණක් වෙන් කරලා දැනගන්න පුළුවන් නම් දැනගෙන ඒක අනිත්‍යවයි වෙන් කරලා කියන්න තරමට එකක් එකක් වෙන් කරගන්න පුළුවන් වෙච්ච දවසේ ඒ දැන් ලැබෙන දැනුම මේ මනුෂයා මුළු විශ්වයටම ගෙනියනවා මේකට හොඳ නිදර්ශනයක් තියෙනවා විද්‍යාලෝකයේ ඒ ජෛව විද්‍යාඥ කිස්සල්ලාම දවසේ විෂ බීජ සහිත වතුර බිඳුවක් අන්වීක්ෂකර දාලා දැකලා තියෙනවා ඒකේ ඉන්න බැක්ටීරියා පැයකට මෙච්චර ප්‍රමාණයක් බෝ වෙනවා. ආහාර తీන තාක්කල් පැයකට මෙච්චර වේගකින් බෝ වෙලා ආහාර වතුර බින්දුවේ ආහාර වුණාට පස්සේ කට්ටියක බෝ වීම නතර වෙනවා. ඉතින් මේක මියා හොයාගත්ත ඉතාමත්ම මේ ලොකු සොයා ගැනීමක් නමුත් එයා දන්නේ නැහැ වර්ධන වේගය කොච්චරද කියලා. ඉතින් මේ ගැන කල්පනා කරගෙන ඉන්නකොට එයා කරලා තියෙන්නේ මේ පැත්තෙන් අන්වීක්ෂයේ කතාව මත අපිරිසුදු ජල බිඳුවක් කියලා. මේ පැත්තෙන් පිරිසිදු ජල බින්දුවක් තියලා බලලා තියෙනවා අපිරිසිදු ජල බින්දුව ගොඩාක් බැක්ටීරියා ක්‍රියාකාරකයි යනවා ගොඩක් පැටි නිසා අල්ලන්න බෑ තේරෙන්නේ මෙයා පැත්තේ ජල බින්දුව එක එකක් තමයි මෙයා කරන්නේ පින්සලක් අරගෙන අපිරිසිදු ජල බින්දුවේ ඉඳලා පිරිසිදු ජල බින්දුවට පොඩි පාලමක් හදලා තියෙනවා තෙත පින්සලකින් ඒකල එක බැක්ටීරියාවක් පිරිසිදු ජල බින්දුවට ගිය ගමන් අර මැද වතුරු පාලම කඩලපුවාම එයා කොටු කරුවා එක බැක්ටීරියාවක් පිරිසුදු ජලාශයක. ඊට පස්සේ ඒක දිහා බලනකොට එයා අපිටම ගණන් කරලා කිව්වා මේ පිරිසුදු කියලා. ආහාර තියෙන තාක්කල් බැක්ටීරියාවේ පැය 4කට සැරයක් දෙකට බෙදෙනවා. ඊට පස්සේ බැක්ටීරියාව ගැන හොයාගත්ත සම්පූර්ණ දැනුම තමයි අද මේ වෙනකන් හරි මයික්‍රෝබයොලොජි කියලා දිනු කරලා තියෙන පළවෙනිම සොයා ගැනීම තමයි මෙච්චර කෝටි ගණන් ඉන්න බැක්ටීරියාවන් ඉන්න ඉස්සල්ලාම වතාවට අන්වීක්ෂ කරලා ඒකේ කොටස. බොහොම භෞතික ක්‍රියාවලියක්. නමුත් ටැග් ගහමුනේ ජෛව විද්‍යාත්මක ටැග් අපිට වෙලා තියෙන මේ කලවම. හැමදේම අනාගම එකක්වත් වෙන් කරන්න දන්නේ නැහැ. වෙන් කරපු එක වෙන් කරලා කියන්න දන්නේ නැහැ. මේ විදිහට අපි සුඛහිත නිමිත්තස්ස කියලා හරියට අරමුණ අල්ලගෙන ආස්වාසය අල්ලගෙන ආස්වාසය මෙන්න මේ ලකුණු. ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ මේ විදිහට. ප්‍රස්වාසයෙන් වෙන්න ලකුණු. ආස්වාසයෙන් වෙන්නේ මේ විදිහටයි කියලා හරිගස්ස ගත්තනම් මේ යෝගාවචරයට ඊට පස්සේ තියෙන ආරිය තන්නේ කර තමන්ගේ නැවත නැති යෙදීම හරහා කරන දෙයක් මිස බුදුහාමුදුරගේ ගණිතේ පරිදි උත්තර. අර බුදුඥානසේක විවිධාංගීකරණයකට ලක් කරනවා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මෙන් කළ සතෝ ආශ්වාස සති සතෝ පස්ස සති කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනක බෙදලා ඊට පස්සේ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස් වෙනස්කම් බලන්න කියලා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් බලන්න කියලා බොහොම සුවිශේෂී අධ්‍යාපන පාඩමකට ගෙනියනවා කායන පසනාවේ. ඒ වගේම එකක් දෙනවා සක්මන් කරනකොට වම කියනකොට දකුණ නෙවෙයි කියලා දැනගන්න. දකුණ කියනකොට වම නෙවෙයි කියලා දැනගන්න. පරියන්ඛයත් නෙවෙයි මෙතන පරියන්කේ නම් වායෝ පොට්ටබ්බ ධාතුව නාසිකාග්‍රේ වැටෙනකොට දැනෙන දැනුම. සක්මනේ ඉන්නකොට කෙරෙන්නේ කායෝ පොට්ටබ්බේට එතන කාය ප්‍රසාදේ පටවි ධාතුව හැප්පෙන එකයි කියන්නේ. ඉතින් මේ දෙක වෙන් කරලා දැනගන්න. මේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් වෙනවා. එතකොට වම හැප්පෙනකොට මෙහෙමයි, දකුණ හැප්පෙනකොට මෙහෙමයි, ඒ ඛණ්ඩය හොඳට ලක්මන් කරලා පුරුදු කරාට පස්සේ නම් අපිට තියෙන්නේ ඛණ්ඩක් නැගිනකොට සම්පූර්ණ වෙනස් වැඩ පිළිවෙලක් යනවා. අල්ලමක් වයින්කොට සම්පූර්ණ වෙනස් වැඩ පිළිවෙලක්. විෂම පොලෝක යනකොට වෙන වැඩ පිළිවෙලක්. පස්සේ පස්සට යනකොට වෙන වැඩ පිළිවෙලක්. මේ කයේ පුදුමාකාර විවිධාංගීකරණ තියෙනවා මේ පියවර කියන එකේ ගොඩාක් පැතිකඩ තියෙනවා. ඒ නිසා ඒක මොනක් කරන්නේ ඉස්සරහ තනිතලා පොලෝක හැරෙන්නේ නැතුව සම පොළවේ ගමන් කරනකොට වම දක්න දෙන්න. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට ඔය සක්මනේනකොට පතුල් විතරනේ බලන්නේ. ආන පාණේ කරනකොට නාසිකාග්‍රේ එදිනෙදා වැඩ කරනකොට අතුල් පතුල් දෙකේම හැපෙන දේවල්. අපි ගන්න කොක්ක හොදනකොට එන්නතන් දක්ම දිනකොට එන්නතන් වෙන වැඩක් කරනකොට අපි බාහිර පරිසරත් එක්ක නිතරම අන්තර් සම්බන්ධතාව පවත්වන. මේ හැම වෙලාවකම තමගේ ආරක්ෂාව පිණිස ප්‍රගතිය පිණිස මේ හැම එකකම තොරතුරු රාශි රාශි මොළයට ගමන් කරනවා ඇඟිලි තුඩු වලින් පතුලෙන් අනිකුත් ශරීරයේ හැම අපිචාරමෙන් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපේ ස්පර්ශක පවතින්නේ ඇඟිලි තුඩු වල අතිය හෝ ඇතුලේ හෝ පතුලේ. ඉතින් අන්නේව පිළිබඳ අවධානය හිතියොත් අපිට දැනගන්න පුළුවන් මේ කය කොච්චර ඒ වගේ ස්පර්ශක තිබුණා. අපි වැස්සට අත දාගෙන ඉන්න වෙලාවේදී වහිනවද නැද්ද කියලා තෝරන වෙලාවේදී අනිත් ඇඟුලි කියන සංනිවේදන අපි බලන්නේ අතට වැටෙන වතුර අණුගේ හරි. එනත අලට ලුණු ටිකක් බලනකොට හොද්දෙන් අරන් බලනකොට දිවගාල බලනකොට පුරා ලක්ෂ කෝටි ගණක් අරමුණු වෙනවා. නමුත් අපි වෙලාවේ ලුණු රස තමයි බලන්නේ. ඒ නැත්නම් යමක රසනේ කියලා බලන්න ඇඟිල්ල ගහලා බලන වෙලාවේදී ඒ ඇඟිල්ලෙන් එන සංනිවේදනය අපි හොඳටම දන්නවා ලක්ෂයක් අරමුණු මැද ඒක තෝරනවා. අන්නේ විදිහට පරියන්කේදී දී ඇති පාලන තත්ත්වයක් යටතේදී සුද්ධ හිතමනසත් නිමිත්තස කරනවා. සක්මනේ ටිකක් විෂම මැද සුග්ගයක නිමිත්තස කරනවා. එදිනදා ජීවිතේ බොහෝ අවුල් භාෂාවල් මැද කොච්චර දේවල් තිබුණත් Tamanne මෙන්න මේකයි මම දැන් කරන්නේ. ඒ වෙනතන් චේතනාපූර්ව කරන්නේ මේක කියලා ඒකේ ගන්න ගියාම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ මනස සකස් කරනවා චිත්තස් චිත්තස් උපාදකෝ විදෝ විදියට අවුල් වෙච්ච ගැටගහිච්ච කොණ්ඩයක් පීරලා ගැටහරලා සුද්ධ කර ගන්නවා වගේ පොඩ මොස්තර දාන්න ඉස්සලා ගැට පීරන්නේ බෑ නැත්නම් පොඩ මොස්තර දාන්න බෑ ඒ වගේ හිත ඉස්සලා ගැටහරලා පීර ගන්නවා ඒකට කියනවා චිත්ත චිත්ත සුපාරකෝල්ලු ඊට පස්සේ කොන්න මොතකට පටන් ගන්නවා ඒ වගේ තමයි අරමුණට හිත දාන්නේ අන්නේම කරන මේ මුල් හරියේ කොහොමඩක්වත් අපි කරන්නේ සමතයක් ඉන්නන්නත් ආර වෙලා තිබුණ හිත ගැටහරලා පොඩ වීරගෙන කොන්න කරල් වලට ගොතනවා. හරි මොන සිල්වක් හරි දාන්න. ඒක නැත්තම් අවුල් පාස වෙලා තියෙන කාණ්ඩමක් අරගෙන, යකඩයක් අරගෙන කාණ්ඩමක් එක එක දිගට ගාලා ගාලා ගාලා ගාලා ගාලා අර කාණ්ඩ විදින කාණ්ඩ ශක්තිය ගාන ගාන වාරයක් පාස යකඩේ කාණ්ඩමක් වඩපත් කරගන්න. මේනික සමතේ. ඉතින් මේ සමතේ ඉස්ලාම ප්‍රායෝගික කෙලවර තමයි නැත්තම් යමක් වුණයි කියලා දැනගන්න පුළුවන් කෙලවර තමයි උපචාර සමාධිය කියන එක හරියට මේ gedette එන්නේ ඉස්සලා මිදුලට එන්න එපා මිදුලට කියන්නේ උපචාරය කියලා. උපචාර සමාධිය කියන්නේ ගෙට එන්න ඕන්න මෙන්න අපි දැන් තර හොයාගෙන ඇවිල්ලා. ඊළඟට යන සුරු කියන එක අමාරු දැනක් නේ. ඔයාන හරියට මේ කොට නැගිලි මිදුලට ආවට පස්සේ දන්නවා තා අඩියයි කියලා තියෙන එක මම දැනට ඇවිල්ලා කියනවා කියලා. අන්නේ ගෙම තුලට ගෙමි තුලට පැමිණීමට කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධියට එනකොට ඉති ගොඩාක් අර සුංගහිත ගතිය, මනාවට ගත්ත ගතිය පේනවා. ඒක අකීර්ණාගර දෙක ඇසුරු කරන්නේ. මේ මාචුරු කරමින් ආසත් ප්‍රසාද දෙක වෙන් කරලා බලා ගන්න බෑ. ඒ නිසා අතීතයට අනුගමනය කරන එකක් නෑ, අනාගත ප්‍රතිකම් කරන එකකුත් නෑ. මේක නැති වෙනකොටම අරවචනඟ අපිට පුංචි අත්‍යයක් ගන්න දෙනවා. අතීතයට ගියා නම් පශ්චාත්තාපය ඒකාන්තයි අනාගතයට ගියා නම් වික්ෂෝපේ ඒකාන්තයි ඒ නිසා වර්තමානයේ හිත පවතින තාක්කල් පශ්චාත්තාප වික්ෂෝප දෙක නැහැ නමුත් අපේ හිතට පාළුයි අපේ හිතට වික්ෂෝප අත්‍යවශ්‍යයි අපේ හිතට පශ්චාත්තාප නැත්තම් දුවන්න බෑ මාළුවට උඹලකට නැතුව වගේ නිකන් පිළිතුරු ගහක් නැතිවෙච්චාම පතෝල කන්න බෑ ඒ නිසා වර්තමාන මොහොතේ පවත්තන්න බැරිකම නෙමෙයි තියෙන්නේ අපේ හිත පිළිඋඩු ඉල්ලනවා. ඒක නිසා අතීතේ දුන අනාගතේ දුන. ඒක නෝ මේ වෙලාව යෝගාවට දෙනවා මේ පිළිඋඩුවා දැන් වර්තමානයේ ඉන්නේ කියලා. අච්චරාර කක්ක කාපු නිසාම තේරෙනවා මේ වෙලාවේ අතීත අනාගත නැහැ. පශ්චාත්තාවතාර වික්ෂෝප නැහැ. ඒ වගේම මම මේ බලන් ඉන්න ආශාස පාශාස තියාට රාගයක් ඇවිල්ලත් නැහැ. ආශාස කියන්නේ අනිවාර්ය ආශාසින් දිවිදී. ඔකට රාගයක් එන්නේ නැහැ. ඒක නිසා ඒකට බැඳීමක් එන්නේ නැහැ රාගයක් එන්නේ නැහැ. මේක නොදකින්න පටන් ගිහලා අහක දාන දෙයක්වත් නැහැ. කොහොමද අහක දැම්ම තානපාන හිට වෙනවා. ඒ නිසා ද්වේෂයක් ඇත්තේ නැහැ. ආනපාන බලනකොට රාග ද්වේෂක ඉන්නේ නැහැ. ඒ වගේම තමයි ආනාපානේ තවත් ගැටියක් තියෙනවා ආනාපාන වෙන බව දන්නවද නිින්ද කියලා නැහැ. ඒක හරීම මේ අවදිභාවය පිළිබඳව තාමත්ම සූක්ෂම දෙයක් ආනාපානය අපිට උගන්වනවා. යම්තා ආනාපානය දන්නවනේ නිින්ද ගිහිල්ලා නැහැ. ඒකම ආනාපානය දන්නවනම් නිින්ද කියන කියන්නේ හිත ඇතුලේ ගුලි වෙලා ඇකලෙන එක. ඒක අනෙක් පැත්ත තමයි හිත බාහිර විසිරෙන එක. මේ මැදියක් ඇවිස්සනවා වගේ. ආනාපානය නොන හිත බාහිර විසිරෙන්නේ නැහැ. මේ මැදි පොදිය වැස වෙලාවට වුණ වුණා වගේ. නැත්නම් ඇවිසිච්ච මේ මැදි පොදියට දුන් ටිකක් ආවම එකතු වුණා වගේ. ආනාපානයකට මේ ලකුණු 6 අතීතෙට දුවන්නේත් නෑ අනාගතෙට දුවන්නේත් නෑ මනාපයක් පහළ වෙන්නේත් නෑ අමනාපයක් පහළ වෙන්නේත් නෑ හිත සීත වෙලා මුළු ගැහිලා ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුළු ගැන්නේත් නෑ අවිසිච්ච මීමැසුපතියක් වගේ අවිස්සෙන්නේත් නෑ මේ ලකුණු හය යෝගාචරයට එනකොට දැනගන්න ඕනේ දැන් උපචාර සමාධියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට අර තුච්ච විතක්ක ਵਿਚාර පිට සුඛය මේ කාමචන්ද ව්‍යාපාර තීන මේ දුක්දච්ච කියන ඒ නපුරු ගතිය අයින් වෙලා ක්‍රමයෙන් යෝගාචරයේ හිතට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා එන්න දෙක අතර ගනුදෙනු වෙන්න පටන් වෙනකොට ඊ ඇතුළට එන ಗುಣධර්ම අතර තණ්ඩුවක් තියෙනවා. දැන් නීවරණ අයින් කරලා අපි ඉන්ද්‍රිය ධර්ම ටිකක් මේ නීවරණ ටික දීලා ඉන්ද්‍රිය ධර්ම ටිකට පොඩි ගනුදෙනුවක් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච වෙනුවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන තත්ත ජාතාන ධම්මාන අනතිවත්තරත්තේන සම්පාංශනා කියලා මේ ශ්‍රද්ධාව ඉක්මවලා ගියොත් ප්‍රඥාව පාවාසිනිය කරනවා ප්‍රඥාව ඉක්මවලා ගියොත් සද්ධාව පාවාසිනිය කරනවා දෙක කාපට වැටෙනවා ඒක නිසා අංගරාජානුරගේ දාන බලු දාන්නේ වගේ බල්ල ඔක්කොම ලියන්න එපා ලියාගත්තොත් උන් කැම නෙමෙයි ගන්න ඌ කාපට වැටෙනවා ඒ නිසා මේන සද්ධාව සහ ප්‍රඥාව අතර සමතුලිතතාව වෙන්නේ දෙදෙනා සෑයන දුරකින් ගැට ගහලා තියාගන්න ඒ වගේම වීර්යය සහ මේ සමාධිය අතර පණ්ඩුවක් තියෙනවා. වීර්යය වැඩි වුණොත් ඇවිස්සෙනවා, සමාධිය වැඩි වුණොත් නිින්දට වැටෙනවා. මේ දෙක සමබර කරගන්න. අත්ත ධාතමේ දැන් මේ උපදින ධර්ම. මේ භාවනා ජීවිතේ මේ වෙලාවේ උපදින ධර්ම අතර මෙන්න මේ විදිහේ උරුට්ටුවක් තියෙනවා. මුලින් මුලින් මේගොල්ල ප්‍රතිපක්ෂයි. මේ අතරමැද ඔක්කොම බලාගෙන ප්‍රකටව ඉන්න දේ තමයි සතිය. එතන කියන ඇඟිලි පහ දික් කරපුවාම සුලගිල්ල ප්‍රඥාව වගේ නම් දබරගිල්ල මාපටගිල්ල ශ්‍රද්ධාව වගේ. මේ දෙන්න දෙපැත්තටලා හිටියට ඉන්න තාකල් හොඳයි සමවරෝතාව කියන තාකල් හොඳයි නැත්නම් එක පැත්තට ගිහින් මම එයා ඒ පැත්තට චපල ගමන ගිහින්. අන්න වීර්ය සහ සත්‍ය වීර්ය සමාධිය සමාධිය වෙදගිල්ල විදිහට වීර්ය දබරගිල්ල විදිහට පෙන්නනවා. මේ දෙන්න වක්‍රව පිළිట్లా තියෙනවා. දිගට ගියාම හරහට යනවා. ඒකට ගිය ගමන් පැත්තෙන් හරවනවා. සතිය කෙලින් හිටලා තියෙන්නේ අනන්තය දක්වාම විහිදලා තියෙන්නේ දිගයි උසයි මැද ශක්තිමත් හිටිනවා. සතිය කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. අනිත් ඕනම එකක් වැඩි වුණොත් පකල් ගන්න. වැඩි වුණොත් අසමබර වෙනවා. සතිය විතරයි අසමබර කරන්නේ නැති වගේම අනිත් දේවල් සමබර කිරීමේ විනිශ්චකාර පදවියකුත් තියෙනවා සතියේ. සතිය විතරයි ස්වාධීන සමබර යුක්තිගරුක යුනිශ්චයක් කරන්න පුළුවන් එකම චෛතසික. ඒ නිසා මේගොල්ල වැඩෙන අතර වැඩ ඒගොල්ලෝ ඒ පැතිවලට අදින නතු අභාවයක් තියෙන නිසා තත්ත්ව ජාතානන් ධම්මාන අනිතිවත්තට අනිතිවත්තමට එන සම්පාරසන. ඒ ධර්ම එකිනෙක අතර ගැටෙන්න දෙන්න එපා. ඒ වගේම තදුපක විරිවාහනට මෙතෙන්ට යනකොට හිමීට අර මෙතෙක් කියලා ආයාසයෙන් අරමුණට හිතියෝ දාන හිටපු ගතිය අවශ්‍ය එච්චර වීර්යයක් ඕනේ කරන්නේ දැන් ආයන්තර ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ එයා යන්න පටන් අර ගන්නවා දැහැෙන උඩකින් හැල හැපිලි නැතුව නැත්නම් බයිසිකල් පැදලා පැදලා අත් දෙක අතහැරලා වුණත් යන්න පුළුවන් විදිහ නැත්නම් අත් දෙක තාම් වෙන බලවකීම අඩු වෙන්න පටන් ගන්නවා එතකොට පොරකණ්ඩ යන්න නරකයි මෙහි කරමින් දඟලන්න යන්න නරකයි එමීට ඒ ඒක වීර්ය අඩු කරන්න ඕන ඒ වගේම ඒ ධර්ම පහ සද්ධා විද්‍ය සත් සමාධි ප්‍රඥා වැඩෙනකොට හිත විවිධාකාර අනාගත සැලසුම් හදන්න පටන් අර ගන්නවා අනුන්ට කියලා දෙන්න ආසාව පහළ වෙනවා ඊයේ උනේ මේක නිසා වෙන්නේ නැති කියලා හිතනවා දැන් මම කොතනද ඉන්නේ කියලා හිතනවා নানা ප්‍රකාර විදිහට මේ ඇති වෙච්ච පුංචි ගුණයක් වැඩිලා තියෙන ඇත්තම ඒක මත නිවන පැත්තකට ගිහිල්ලා මේක කටුසය කරේ හරක් තරම් බැඳා වගේ උඩ දාන්න පටන් ගන්නවා. එතන යෝගාවචරයට වෙන්නේ මෙවුව වලට චෝදනා විනිශ්චය විනිශ්චය කර කර නඩුවහා ඉන්නවා මිසක් අර ගත්ත ගැම්ම ගෙනියන්න බෑ. ඒ නිසා ඉන්දියානස් ඒක රසත් රසත් තේන සංකාරකලා කියලා මේ සියලු දෙනාම ওই පොඩි පොඩි නඩු විශේෂයෙන් ඉන්න බෑ මේ ගත්ත එකලසේදී ඉස්සරහට යන්න පුළුවන් තරම්. ගත්ත ගැම්ම ඉස්සරහට ගෙනින්න පුළුවන් නැත්නම් නිවනට යන්න පුළුවන් තරම්. කයිය නතර කරන්න එපා. ගැම්ම නතර කරන්න එපා. එක්කෙනෙක් අතපය ගැල්ල තුවාලේ නන ඌ කැම්ප් එකට පිටත් කරන්න ඕන යුද්ධය යන්නේ. ආනේ විදිහට ඒ ඒක රසයක් ඇති කරලා දෙන්න යෝගාවචරයා භාවනා සංඛා විතර විසුද්ධි මට්ටමකට පනලා තියෙනවා. නැත්නම් යෝගාචරය පුංචි දෙයක් හම්බෙච්ච ගමන් ඕක මත ඉඳගෙන ගොඩාක් ප්‍රශ්න ගන්න පටන් ගන්නවා. ගොඩාක් සැක කරන්න පටන් ගන්නවා. මේ මැදිවට මූල ධර්ම දා ගන්න ඕකමද. සමීකරණ ගෙනත් දාගන්න. එහෙම නැත්නම් චින්තනයේ ඥාන ගෙනත් දාගන්න. අන්නේ ඥාන දාගෙන ඉතින් අරකට මේකද කියලා ගණන් කරන්න පටන් අර ගන්නකොට ගත්ත එකලස නැති වෙලා යෝගාවචර එක තැන කරකවන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක රස කරන්න කරනවා. මම මේ යන්නේ නිවන් දකින්නයි. දැන් මේ ප්‍රතිපදාවේ ඉන්නේ. දැන් කෙලෙස් අඩු වෙලා තියෙන්නේ. ඔය පුංචි පුංචි දේවල් විශ්ලේෂණය ඉන්න බෑ. බාධා කරගන්න තු ඉදිරියට යන් කියලා ප්‍රමුඛ නියම නායකත්වයේ ඒක නැත්නම් ප්‍රමුඛතාවයේ තීරීම යෝගාවචරය තුල නැත්තම් එහෙම නඩුව විසඳගෙන යන්න පටන් අරගත්තොත් මේ ගමනේ යන්න හම්බ වෙනවා. ඒලාට නලියනේ කාට දෙකක් හොම්බට දෙයක් තමයි ඇනලා කණ්ඩායම ගෙනියන්න ඕන ඉදිරියට. ඉතින් ඒක ලේසි නෑ. මොකද අපි මේ හැම භාවනා කරනකොට පවා ඒ භාවනා ඥානකින් හරි ගමන්නේ මම ආයෙනේ වැඩි කරන්න උත්සාහ කරනවා. මාන්නකාරකම් වඩන්න උත්සාහ කරනවා. තණ්හා වඩන්න උත්සාහ කරනවා. මොකද මේ තුන විතරනේ දැනගෙන හිටියේ. නිසා භාවනාව හරි ගියත් ඒකත් ලාභයට සත්කාරයට චම් වායම චපල වැඩ කරන්නේ. වංචනික වැඩ කරන්නේ. ෂටව වැඩ කරන්නේ. ඒ නිසා ජීවන මාර්ගමු කරගෙන ඒක රස භාවයට ගන්න සති චෛතසිකේ විතරයි යෝගාවට උදව් කරන එකම චෛතසික. ශ්‍රද්ධාවට ගියොත් ප්‍රත්‍යවකාභාෂණය කරලා තොරන් ගන්න පටන් ගන්නවා. ප්‍රඥාවට ගිය ගමන් අතපය කපා ගන්න විචක්ෂණ භාවය වැඩිකම නිසා හොඳට කැපෙන ඊයක් හම්බෙච්ච රිලෙව් එක වගේ චෙක් කර කර බලන්නේ තමන්ගේ ඇඟත් එක්ක කපා ගන්න කරා. ප්‍රඥා වැඩි වුණාට පස්සේ දුවන්න බෑ. වීර්ය වැඩි වුණොත් අද හෙට්ටිය උදේ වෙනකම් මම මේ පණියකම ඉඳලා අද්දන නිවන් දකිනවා කියලා ඉතින් කැඩකොට ගහගෙන තටමන්ට අවරට ගන්නවා. ඒකලක නැති වෙනවා. සමාධිය වැඩි වුණොත් තමයි දන්නේ මොන නින්දට වැටෙනවා. සතිය විතරක් උතුමාකාර ගතියක් තියෙන චෛතසිකයක්. සතිය ඔක්කොම සම්බර කරගෙන හරියට තෙල් හට්ටියක් පැහැවෙනකොට තෙල් හිඳිනකොට ඉන්දර වැඩි කරන්නේත් නැතුව ඉන්ද්‍ර අඩු කරන්නේ නැතුව ගාන සෙල් එක පැහි පැහි පැහි පැහි පැහි පැහි වාෂ්පීකරණය වෙන්න දීලා බලන ඉන්නකොට වගේ යෝගාවචරය ඒ වෙලාවේදී මදිනම් පොඩ්ඩක් දර ටිකක් දාන ඕනකට වැඩි වෙලා ගිහිල්ලා උතුරලා ගියොත් තෙල් සවුත් වෙනවා ඒ නිසා සමබර කරගෙන යන්න වගේ එතනදී ඉගෙන ගන්න සමතුලිත භාවය සම්ම කිරීමේ ශක්තිය ඒ යෝගාවචරයට නිවන් රසයෙන් පෙන්වලා දෙනවා නිවන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. නිවන කියන්නේ නැති දෙයක් නෙමෙයි පදමක්. අන්නේ පදමට යන්න තටම ලබන. ඒක ඒක නිසින්ම පදම හදාගන්න ඕනේ පොඩ්ඩක් අඩුපාඩුම සකස් කරලා දෙන්නත් ඕනේ. හැබැයි ඕනට වැඩිය පැහෙන්න යන නරකයි. ඒකට නිසින්ම යන්න දෙන්න ඕනේ කියලා ඒ ඒක රස භාවය පින්නන්නේ මේ ඇඟිලි පහ පැත්තකට යොමු වෙලා තිබුණට යම් වෙලාවක එකකට එක දෙයකට යොමු වුණොත් පහම එක තැනකට යොමු වුණොත් එකයි එකයි දෙකයි නෙවෙයි එකතෙන් වෙච්ච ගමන් පුදුමාකාර ශක්තියක් මේ පස් දෙනා එකතු වුණොත් මායාවේ සියලු බලවේග කඩාගෙන යනවා අනගාරික ධර්මපාලතුමා කිව්වේ මට සංඥා ප්‍රශ්නමක් හදාගන්න පුළුවන් වුණොත් මම මුළු ශාසනයම කරගන්න වෙනවා ප්‍රශ්නමක්වත් නැහැ මුළු ලංකා ඉතිහාස සාධරයට බැලුවා. එක එක එක එකක් තොලදුවා. එක එකක් නෑ මේ නිවනට යොමු වෙලා පත්තනේ මේ සද්ධා විරිය සත්‍යමාදී ප්‍රඥාව වගේ මේ පත්තන එකතරට යොමු වෙච්චාම එතන තියෙන ශක්තිය සම්පූර්ණ බුදු බලයක් එන්න දෙන්නේම නෑ. අපේ හිත සැක කරනවා අස්තට හැරෙනවා මේ වගේ අතිරේක ලාභ ලබන්න හදනවා සැලසුම් හදනවා අනුන්ට උදව් කරන්න හදන නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඒක හැබැයි එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි ඒක හැටි. ඉතින් අන්නේ එක උනාට පස්සේ කියනවා ආශේවනත් තේන මේක ලක්ෂ වාරයක් කරලා තමයි පදම තේරුම් ගන්න ඕනේ. ඒක නිසා තත් ජාතානන් ධම්මාන අර්ථවත් තේන සම්පහන්සන ඉන්ද්‍රියාණ මේක රසක් තේනේ සම්පහන්සන සාධුක විරියවානත් තේන සම්පහන්සන ආසවත්තානි. ආසව ආසව ආශ්‍රය කිරීමෙන් නැවතනත ආශේවනඨාණයෙන් සම්පාසනා කියලා යෝගාවස්ථා ඒ තාක්ෂයේ පදන් වෙනකන් සම්බර වෙනකන් තමන්ට වශී වෙනකන් බොහෝ වාර ගණන් කරන තමයි අර චිත්ත චිත්ත සුපාදකෝ විදෝ කියපර අවුල් පාද වෙච්ච හිත දැන් යන්තම් සමතේකටපත් වෙලා දැනකට යොමු වෙලා ගොනු වෙලා දිශාගත වීමක් වෙන්න පටන් අරගන්නේ ඒ කාලේන සමතං කියන විදිහට මේ අඩු ගන්න උපචාර සමාධියක් ආවා. උපචාර සමාධියක් ආවට පස්සේ ඒකම වශී කරලා ඕනනම් ගෙට කොට වීමක් කරතයි. ඒකගෙන අර්පණාව කියලා සමව ගෙට කෙවැදීමක් වෙනවා. අර මොන ළඟ ඉඳගෙන අරමුණත් එක්ක වශී කිරීමක් තමයි උපචාරය කියන්නේ. අරමුණට ගෙවැදීම පළවෙනි ධ්‍යානයේ වශයෙන් සමත පැත්ත විස්තර කරනවා. ඒකෝතේ මහසි සයදෝ ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගයේ අටුවාවේ කොටස අරගෙන වෙනවා මේ උපචාර සමාධියත් වැඩේට ඇති. ඒකේ උපචාර සමාධිය ඊනොට තාම ලබලා නැහැනේ. ධානය ලබලා නැති නිසා විචක්ෂණ බුද්ධිය හොඳට තියෙනවා. ධානයකට ගිය ගමන් ඒ බුද්ධිය නැති වෙලා යනවා. ඒකේ සමවැදීම සහ නිමග්න වීම නිසා විචක්ෂණතාවය නැති වෙලා යනවා. ඒ නිසා විචක්ෂණතාවයේ සහිත එලිපත්තේ ඉන්නේ කොහොමදයි ඊට පස්සේ කාලේන විපස්සනා කියලා. ඒ තමයි ඉදිරියට තියාගත්ත ඒ අරමුණ එන්නට ආනාපානෙ වගේ මේක සක්මණේදී සමානලාට වෙනවා. ඒ වෙච්ච අරමුණදී මේ ඇති වෙච්ච සමතය හරහා මේ ඇති වෙච්ච එකලස හරහා අරමුණ දිහා බලන්නේ දැන් අරමුණ විනිවිදිනා ස්වරූපේ. මෙතර කල් බැලුවේ චිත්‍ර දිහා දැන් චිත්‍රය හරහා කැන්වස් එක දිහා බලනවා. විපස්සනා කරනවා කියලා කියන්නේ මෙතෙක් කල ආනාපානේ දිහා තමයි අපි බලන්නේ කියන්නේ. දැන් ආනාපාන අපිට කොච්චර ප්‍රකටද කියනවනම් ආනාපාන කොච්චර යාළුවද කියනවනම් උච්ඡන්නද කියනවනම් ආසන්නද කියනවනම් හරියට පෙරේසිතු වීදුරු කැලක් හරහා වගේ ආනාපානේ හරහා විවිධල විචක් විපස්සනා කියන්නේ ඒකටයි ඒක දිහා බලන්නේ අමර බැල්මක්. සාක්ෂි දා ගන්නවක්වත් පෑගිය ටැග්ගක් අසින් ගන්නවත් නෙවෙයි. ඒක හරහා බලනවා ලේස බින්නකින් බලනවා. බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ආස්වාද ප්‍රසවාසයේ කියලා මේ ගොළුවක් වශයෙන් ගත්තට එතන කලාපයක් තියෙන්නේ රාශියක් තියෙන්නේ ඒ පුංචි පුංචි කොටස් කොටස පුංචි වෙන්න වෙන්න ඒක ආනාපාන කියන නමට ගැලපෙන ගතිය නැතිලා. ගොළුව සතියකින් තොරව සමූහය කෘත්‍ය වශයෙන් බලනකොට මේ ආශාසය කියන්නේ ප්‍රසවාසය කියන්නේ ඒකට අනන්‍යතාව දෙන්න පුළුවන්. නමුත් මම විනිවිද බලපු ගමන් හරහ බලනකොට මේ ආශාස ප්‍රසවාසයේ හදන පුංචි පුංචි අංශු අණු රාශියකින් හදිච්චියක් බව. මේ එක එක අංශුවකට එක එක අණුවකට චිත්තක්ෂණ වශයෙන් කාලය හෝ දේශය හෝ අඩු කරන අඩු කරන යාන්ටයි පුංචි පුංචි අණු වල ආශ්වාස ප්‍රශ්වාසයකට සාක්ෂි දෙන ගතිය නේ ඒකට සමාන ගතියක් තියෙන ආශ්වාස ප්‍රශ්වාසය බැලුවත් ඒ අංශමයි ශක්මනේ බැලුවත් ඒකමයි ඒ දින්දා වැඩ කොට බැලුවත් එච්චරයි ඒක නිසා විපස්සනාවේදී හරහා බලනකොට ඒ රිත් ඒ කලා ඒ කියන්නේ ස්කන්ධය කියලා ඝණයක් තියෙන්නේ ඝණය විනිවිදලා මෑප් කරලා බලනකොට පේනවා එක එකක එක එකක තියෙන පුංචි පුංචි අණුවක ආශ්‍රද ප්‍රසාර කියා ගන්න තියෙන ගතිය අඩු වෙලා නිකන් පොඳ වෙලා ගියා වගේ දියාරු වෙලා ගියා වගේ දියසාන චිත්තකට වතුර වැදෙනවා වගේ ඒ එක එක අංශු අංශු බලනකොට පේනවා ඒ අංශු වල ආශ්‍රද ප්‍රසාර කියලා වෙන් කරන්න කමක් නැහැ විත්ත වශයෙන් ගොඩිය වශයෙන් බලනකොට පේනවා ඒක කියනවා මීමැසි පොදියක් බලන කොට මීමැසි පොදියකට දුම් ගැව්වට පස්සේ විසිරුණාට පස්සේ බලන කොට මීමැසි පොදියට මොකුත් වෙලා නැහැ. ඒක විසිරුණාට පස්සේ අර ඒක හැඩයක් කියන්න බෑ. හවල් තැන කියලා කියන්න බෑ. හැම තැනම නලියන ගතියක් තියෙනවා. ඒ සමතේ හරහා නැත්නම් එකඟ වෙච්ච හිත හරහා අර පරණ අරමුණ බලනකොට ඒක විලල් වෙලා පැතිරිලා බලනකොට යෝගාවචරයට හැකියාව වෙනවා ඒ පුංචි පුංචි තිතක් බලන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ටෙලිවිෂන් එකක දාන්නවා ඒ tire වැටෙන්න මෙච්චර තිත් ගන්නයි කියලා. ඒ තිත් වල හැඩතලනුව තමයි ස්ත්‍රී පුරුෂයන් පැවෙන්නේ. ගස්කොලන් නැවේ. නමුත් ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ටීවී එක ඔන් කරුවොත් තිත් වැටෙනවා. තී හරිම කම්මැලි. ඒ චිත්තවල නෑ ඥාන පිළිමිකාවක්. ඒ චිත්තවල නෑ මේ සුඛාන්ත ජවනිකාවක්ද, තෝ දුක්ඛාන්ත ජවනිකාවක්ද, සිංගල ෆිල්ම් එකක්ද මොකක්වත් කියන්න බෑ. නමුත් මේ චිත්තවලින් මේක හැදිලා තියෙන්නේ කියලා දැන් හොඳට චිත්‍රපටිය යන වෙලාවෙත් තිත්‍ය හැබැලුවා. මේ ගෑණියක් හැදලා තියෙන තිත්‍තිකකින්, පිරිමේ හැදලා තියෙන තිත්‍තිකකින් ඒ තිත්‍දියා බලනකොට අර චිත්‍රපටයේ තියෙන රසය මොකද්දෝ බාල වෙන්න පටන් ගන්නවා. ඉස්සර අර ඉස්සර දැකපු විදිහට මේ කොල්ලට කෙල්ල ලඟ වෙනකොට දුෂ්ටය එනකොට පයින් ගන්න ඉතින් නෑ දුෂ්ටයක් තියෙනවා කොල්ලක් තියෙනවා කෙල්ලක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා ඉතින් මේකට මාන්නිකන් අඩු කොප්පකට වැඩක් නෑනේ ඉස්සරේමනේ අපි විශ්ිල් ගන්නවා කොල්ලා කෙල්ලට ලං වෙනකොට දෘෂ්ටි ආයනකොට ගල් ගහනවා අපිට තද වෙනවා নানা ආකාර දෙල්ලන් දෙනවා ඒ ඔක්කොම හැදලා තියෙන චිත්තලෙන් කියලා බලන්න ගියාට පස්සේ මේ යවනිකාවේ තියෙන ශෝකාන්තයේ දුක්ඛාන්තයේ වෙනුවට පේනවා අපි කොච්චර රවට ගැනීමක් කරන්න ඕනද මේකේ සුඛාන්තයක් බලන්න අපි හිත කොච්චර මත් කර ගන්න ඕනද මේකේ දුක්ඛාන්තයක් බලන්න මේක ප්‍රේම චිත්‍රපටියක්. එහෙම නැත්නම් මේක මොන જાතිකද කියලා හදාගන්න කොයි චිත්‍රපටයේ වෙනත් ඔය ටෙලිවිෂන් එක එකම ටික් ගන්න තමයි හැම චිත්තක්ෂණයකම නිකුත් කරන්නේ. ඔය චිත්තක්ෂණ වලනේ ඒ තිත්තල තමයි එක විදිහකට රිත්තක් හරිච්චාම ස්ත්‍රියාවක් කියනවා. එක විදිහකට රිත්තක් හරිච්චාම පුරුෂයෙක් කියනවා. ගහක් කියනවා, ගලක් කියනවා. අන්න වගේ මේ එක ටිකක් දිහා බලන ඉනකොට හිතන චිත්‍රපටියේ නැතුව ෆිල්ම් මේ දිනේ තිත්තිහ බලන ඉන්නකොට විපස්සනා යෝග ආයතන විශාල බණක් තියෙනවා. හැබැයි ගෙදර පිරිසුදල් ගන්නවා. අයියෝ කොහොමද පිස්සුනේ මේ චිත්‍රපට නැතුව තියලා මේ තිරේදී බලන්න. එහෙම බලලා පුරුදු කරපු එකනට ආයෙ ටෙලිවිෂන් බලන්න බෑ. බලනකොටම පේනවා මේ තිත් ටිකක් නේද මේ ගහක් කියලා පොලක් කියලා. ඒ ඒ වෙලාවට අපි හඟුම් දීලා මේක දිගේ ජවනිකා ගොඩක්ම වන්නේ මවාගත්ත දෙයක්. ආන්නි වගේ භාවනා කරලා සමතය හරහා කාලේන විපස්සනාට ගියාට පස්සේ දැක්කොත් මේක විනිවිද යනවා. ඊට පස්සේ ඒක නොදැක ඉන්න බෑ. නොදැක ඉන්න නම් රැහෙන්න බොන්න ඕනේ. විවට පස්සේ නම් පුළුවන්. දැහැෙන්නපත් වෙන්න ඕනේ ආයශරයක් මේ වගේ රස ගන්න. ආයශරයක් මේකේ අර්ථ දෙන්න. භාවාර්ථ දෙන්න සෑහෙන්න බොන්න ඕනේ. ඒ දීවත්කමක් තමයි මේ සුත්තමේ ඥානෙ කියන්නේ. දැන් දීමත්කමක් තමයි මේ චින්තාමය ඥාන කියන්නේ. ඌව කොච්චර සත්‍ය දැක්කත් අර සුතමේ ඥානෙට චින්තාමය ඥාන වල තමයි ඕන ඕන කතාවල් ගොතාගෙන යනවා. නමුත් සුත ඥාන කියන සුත විඥාන පැත්තක තියාපාන චින්තාමය ඥාන පැත්තක තියාපාන මේ හොඳට උපචාර සමාජ මට්ටමට ඇවිල්ලා බලනකොට පේනවා මේක එක චිත්තක්ෂණයකවත් ඉසුබුලන්ට නැතරන් දික්කටම යන්නේ නැලියවිලක් තමයි කියන්නේ. සාන්තතියක් තියෙන. චලනයක් තියෙන. එකම චිත්තක්ෂණයක් අතර වෙන්නේ. ඉස්සර නම් ආස්වාදේ නතරලා ප්‍රසආදයට යන අතරමැදකුත් තිබ්බා. ප්‍රසආදේ නතරලා ආස්වාදයට අතරමැදකුත් තිබ්බා. දැන් බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට මෙන කම්පන චංචල රාශියක්. ශරීරය බලවත් එච්චරයි ආස්වාද ප්‍රසආද බලවත් එච්චරයි ඉන්නේ හැටි බලවත් එච්චරයි සක්මන් කරන්න ගියත් එච්චරයි ඔය වගේ මල උලව්වක් කියලා දාලා ගිහලා පුදිය ගන්න බලන්න පුදිය ගන්න ගියාමත් එච්චරයි නින්ද යන්නේ නැහැ. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ මේ නලියන දඟරකිල්ල තමයි. ඉතින් අල්ලපු ගෙදර අල්ලපු වැඩේ නෙමෙයි යනවා ගොරෝ ගොරෝ පුතියන. අනේ ෂෝ කෝට තියෙන ජොලියවත් දැන් නැහැ විපස්සනා කරන්න ගියාට පස්සේ නිින්ද යන්නේත් නැහැ. නිින්ද යන වෙලාවකත් පේනවා මේක කුල්ලට දාලා පොළනවා වගේ පිළිල්ල තමයි තියෙන්නේ. ඒ නිසා උගෝදෙනේ මේ පිළිත් මුල් ගැට ගන්නවා, සෙත් කවි කියනවා, සාන්ති කර්ම කරනවා. දැන් මොකද්ද වෙලා ඔළුවට? ඉතින් මේ වෙනම තෙල් ජාති තියෙනවා. මේ විපස්සනාවට දාන්න. විපස්සනා කරන වෙලාවට දාන්න වෙනම තෙල් ජාතියක් තියෙනවා. මොකද නැත්තම් අර ඉස්සර වගේ කිරිමදීක තැන්පතුවක් නැහැ. හැමදේම කැළඹිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා බුදුජාණන් සඳහන් කරන මේකම හිතියොත් මේ විපස්සනා හිතේම හිතියොත් ඒ යෝගාවචර සම්පූර්ණ අන්දමන්ද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආයතනය සමතේ දාන්න. ආයතන රීතක් වශයෙන් බලන්න ඕනේ. ගුණයක් වශයෙන් බලන්න පුළුවන්. ඒක හරහා විනිවිද යනවා. ඉතින් ගියාම දකිනවා මේ ඈත ඉඳලා බැලුවොත් ත්‍රිත්තක් ගුණයක් නමක් ස්ත්‍රියව පුරුෂයෙක් කියනවා. හොඳට චීන කන්‍යද දාලා බැලුවොත් මේ කොහොම ආයත් අංශු වලට පරමාණු වලට කැඩිලා යනවා. මේක බලන දෘෂ්ටි කෝණේ වෙනසක් මිස පරමාර්ථ ධර්ම එකක් නෙවෙයි. දෘෂ්ටි කෝණේ වැරදිච්චාම අපි සම්මුතියකට ඥාන පිළිමි දකිනවා. පරමාර්ථ වශයෙන් මේක තියෙන එකම ශක්තිය. එකම Java විශේෂයක් තියෙන්නේ ඒකේ ස්වභාව ලක්ෂණ තමයි සාන්තතිය ෆ්ලක්ස් එක. මේ නලිය කන්දිය තියෙනවා බැක්ටීරියක් උතුරනවා. කිරියලියක් ගොජ දානවා. පණුව රෙට්ටක් කවරවලක නලියන්න වගේ නලිය නලිය නලිය නලිය කියන එක තමයි අපි මේ ප්‍රේම කරන්නේ. සංසාරේ කියලා ප්‍රේම කරන්නේ ඒකට තමයි. භව රෝගය සදනා රූපිත මත්වියයි දුපේම කලේ මේ කියලා මොදින් බෙකි මේ ගුරු මණ්ඩලටනේ මේ ඥාන කියලා පිරිමි කියලා වස්තුව කියලා හරිගසගත්ත මේ භව රෝගය හදන මේ රූපිත මත්ය මේක ඩිංගිත්තක් විනිවිද දැක්කනම් විනිවිද දැක්කට පස්සේ නොදකින්න වෙලාවකුත් තියෙනවා නමුත් දැක්ක වෙලාව දෙතේනවා මෙච්චරමනේ අපි මුළු ලෝකෙම සැපෙන්නේ මෙතෙක් ඒ රූපේ හරහා ගියාට පස්සේ ඒක නිකන් කම්පන චංචල රාශියක් විතරයි. ඉන්නේ එහා මොකද තියෙන්නේ? දැන් මේකටද අපි මුළු ජීවිතේම ගත කරේ. මේ ලාභේ සත්කාරයටද අපි මුළු ලස්සනම ජීවිතේ ගත කරලා මේක එහාට පැත්තට ගියාට පස්සේ වෙනවා මේ අංශු අතර තියෙන අවකාශයේ ඒකාන්තයෙන්ම අංශු වලට වැඩිය විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. අපිට කොහොමඩක්වත් කැමති නැහැ ඒක පිළිගන්න. අපිට පේන්නේ අංශු ටික විතරයි වටිනාකම විනිවිද කරපිට පේනවා අංශු දෙකක් අතර තියෙන ඉඩ අංශවල ගන්න පරිමාව 104 නම් 196ක් තියෙන හිස් ශූන්‍ය තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ තියෙදි තමයි මේක ගොනුවක් ඒකකයක් ඝණයක් වශයෙන් සලකලා කටයුතු කරේ ආන්නේ බලන් ඊට පස්සේ පේනවා මේ එහා පැත්තක් තියෙනවා. නැත්නම් විපස්සනාවේ ඉස්සරහට යන්න තැනක් තියෙනවා. අන්නේ තැනට ගියාට පස්සේ කෙනාට තේරෙනවා මේ මෙතෙත් එනකන් ගොනුවක් තියෙනවනේ දැන්. ඒ පරිසරය සකස් කරගෙන ඥානවයෙන් අයින් වෙලා, වස්තු භෝගයෙන් අයින් වෙලා, පටල කරගෙන සකස් කරගත්ත ක්‍රමේ ඒ ක්‍රමේ හෙට ඔතින්ද මනකන් හේන්න කිනල්ල බලන්න මේ රූපේ යම් දාසකට විනිවිද දැක්කට පස්සේ ඒකේ නට වේදනා ලෝකයක් තියෙනවා සංඥා ලෝකයක් තියෙනවා සංස්කාර ලෝකයක් තියෙනවා හිත කියලා ලෝකයක් තියෙනවා තව ලෝක පහක් තියෙනවා මේ පළවෙනි එක විවිධතරන නමුත් මේක තමයි මාර යුත්තේ මේක කරගත්තට පස්සේ ඊටු ටික සෑහෙන ලේසි මොකද මේ න්‍යායමයි ඉදිරියට යන්නේ ඒ නිසා ඒ තත්ත්වෙට ගියාට පස්සේ එයා ධිකතෝම ඒ ගත්ත න්‍යාය අනුවමයි විද්‍ය සාතස්ස සම්පන්නෝ නිතිපතා භාවනාවේ දෙන්නේ නිතිපතා භාවනාවේ දෙනවා කියලා කියන්නේ අපේ හිත අනන්ත අප්‍රමාණ අදිනවා මේ කාමයට. අපේ හිත අප්‍රමාණ අදිනවා යුතුයකම් ඉෂ්ට කරන්නේ. අප්‍රමාණ අදිනවා අනුන්ගේ වැඩ කරන්නේ. මේ අභිවෘද්ධියක් හිතන ප්‍රගතියක් හිතන. ඒ කරන හැම වෙලාවෙම වෙන්නේ චිත්තක්ෂණේ පාඩම. එතකොට අපිට වයින් වෙන්න බෑනේ අපි රජ පවුල් වල නෙවෙයි කුමර කුමරියක් නෙවෙයි අපිට ඒක කරන්න. නමුත් අපි වෙලාවක් දා ගන්න ඕනේ. ඒ අර ලෝකේ ඇත්තේ යථාකය සුඛය දුකය නිත්‍ය සුභය කියලා බලන පැත්තකුත් තියෙනවා. නමුත් මේකට ගියාට පස්සේ වෙනවා කිසිම නිත්‍ය බවක් නැහැ. මේක අනුපීතක් වගේ දුක දෙන දෙයක් සුභයක් නැහැ මේකේ. ආත්මහරයක් නැහැ කියන පැත්තත් බලන්න නිතිපතා භාවනා යෙදෙන එක තමයි යෝගාවචරය කරන සාසනික අනුග්‍රහය. ගියන් වශයෙන් ගොඩ දෙනකොට වෙන්නේ ඒ මූලික පින්ම පැනගත්තා. ඊට පස්සේ මේ නිතිපතා කරන්න බැරිකමට ඒගොල්ලෝ මේ කැපිල්ල රජුගේ නීති දඬුවම් නැත්තම් නීති ක්‍රියාත්මක කරනවා මේ අසවලා නිසායි බැරි කිය. බාහිර කර්ම වෙනවා මට භාවනා කරන්න බැරි අසවලා නිසා මොනවාක්වත් නෙවෙයි තන්නේ කර තණ්හාවම වෙන මොකක් කරක්ම නැහැ. එකම හේතුවයි තියෙන්නේ. එනිසා මේ භාවනා ටිකක් දුර ගියාට පස්සේ යෝගාවචරය දෙලොක් අතර හිරේ. ඊට තේරෙනවා හොඳට ඕ මම මේ මේ නිෂ්පාදනය කියලා නව නිර්මාණ කියලා අභිවෘද්ධිය කියලා নানা ආකාර වචන දෙන්නේ තෘෂ්ණාවට. ඒක නිසා අටුවචාරින් වහන්සේලා පෙන්නලා දීලා තියෙනවා දුක පිළිබඳ නොදැනීමටයි අපි මේ තෘෂ්ණ කරන්නේ. අවිද්‍යාව නිසායි අපි මේ තෘෂ්ණ කරන්නේ. මේ තෘෂ්ණ කර කර පරිත්‍ය දමදම ආයෙත් ගන්නේ දුකම තමයි. පව රෝගේ සදනා රෝගෙට රූපෙට මන්ති ඇයිදු ප්‍රේම කලේ. අපේ කිල්ලෝ ගෙල්ලන්ගේ ප්‍රේමය විතරක් නෙමෙයි. අපි කරන හැම දෙයකටම අපි ප්‍රේම කරනවා. අපේ දරුවන්ට අපි ලියන පොත්පත්වල අපේ නිර්මාණ වලට අපි දකින දේවල් වලට ඒ ප්‍රේම කරමින් මේ රූප ලෝකේ මෙටි අනානා කළා දාගා අලුව කප කප ජීවත් වෙනවා. අනාන ඉතින් ආයසනක් ඊට පස්සේ කියනවා මේ තණ්හා වැඩෙනවා නේද කියලා. වැඩෙනවා තමයි ඉතින් මේ වඩන්නේ තණ්හාව. ආනේ විතර වීර්යෙන් දිගට සාතත් සාතච්ඡකාරීව දිගට කටයුතු කරන යනකොට ඒක නා යෝගාවචරයි කියලා කියනවා. වැඩියට යෙදිච්ච කෙනා. යෝග වෙච්ච අංචකන කියන්නේ භෝග කියන. භෝග කියලා කියන්නේ භාවෝග සම්පත්‍ය වලට ඉන්ද්‍රම් පිනවීම කියන එක. යෝග කියලා කියන්නේ මේ අතරමැද හැකිතා කාලසටහනක් කරනවා යුක්ත යෝග කියලා කියන්නේ නිතිපතා කාලසටහන වැඩ කරනවා හැමදාම කවදද කවදා කියන්න බෑ මුළු ජීවිතේ පුරාවටම තමයි. ඔච්චරද කියනවනම් සර්වචන්සි බුදු වුණාට පස්සේ කාලසටහන වැඩ කරනවා. ඒ වෙලාවට තමයි මේ මංගලොක්තාම්බුරුවන්ගෙන් ආන්නේ පාර්ලිජ වනයේට වැඩම කරාට පස්සේ කට්ටිය අහනවා බුදුහාමුදුරුවෝ නැතුව මේ අවුලක් වෙච්චාම අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේ සාරි කියන්නේ බුදු උණයි කියලා තෝ කාලවසරයි කරන්න බෑ. ඔබ දිගටම කරනවා. ඒ නිසා යුත් යෝගෝ සදාශිය. අපි ඒකට අප වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ සදාකාලිකව. එහෙම නැත්නම් මුළු ජීවිතේම බැලෙන්න ඕනේ. ඒ සමේ කියනවා ජීවිතේ පුරාම යන පරිශ්‍රයක් මේක තියෙන්නේ. අද කරන ටික හෙලට අපි ආයෝජනය කරනවා. එතකොට නැච අපත්ත දුක්ඛ සද්දම් මම මේ දුක කෙලවර කරන්නේ නැතුව විශ්වාසන් ඊය පඬිතෝ කතාකවත් අරිඟුවක් හරි දුක පොඩ්ඩක් තියෙනවනම් අරිඟුවක් හරි මොහේ ටිකක් තියෙනවනම් අරිඟුවක් හරි තණ්හාවක් තියෙනනම් ඒ තාකල් විශ්වාසයකටපත් වෙන්නේ නැහැ කියලා කියන පඬිතුය. බුදුදහමේ සඳහන් කරනවා අසුචි මුත්‍රා ඊටාම චුට්ටි කොටසක් පවා 100 ගඳයි. ඊටාම පොඩි කොටසක්. ඒ වගේම කෙලස් ඊටාම ඩිංගිත්තක් තිබුණා. ඒ කියන්නේ අනාගාමී මාර්ගයට පත් වෙනවා. ඊටු කෙලස් ටිකවත් අනේ දැන් ඇති ඔය මට ඇති කියලා නතර වෙන්නේ නැහැ. එයා Taman ගැන විශ්වාසයටපත් වෙන්නේ මේ සියල්ලම ගෙවම් කරන දවසකට දැන් දන්නවා කලාව. මෙන්න මෙහෙමයි කරගෙන යන්නේ කියලා කලාව දන්නවා චින්තිකටම නිතිපතා එහි යෙදෙන එක තමයි මේ වංගත්ත පුත්‍ර උපතිස්ස. උපසීන ස්වාමීන් වහන්සේගේ ආදර්ශය නැත්නම් අවවාදයේ මේ සංඝයා වහන්සේලාට එහෙම Taman ඒ නිතිපතා කටයුතු දෙදෙනවා නම් ටික කාලයක් යනකොට ලෝකෙම තමයි නතු වෙනවා. ඕන කෙනෙක්ගේ කාලසටහන ගරු කරන්න පටන් ගන්නවා. මොකද ඒක තමන් හදාගත්තේ ස්වභාවයට අපේ කක් නෙවෙයිනේ. නිචිතතා කරනකොට හැම කෙනාගේම අවශ්‍යතාවය සපුරමින් තමන් කාලසටහන කරනකොට ඕන කෙනෙකුට තියෙන මේ වෙනසම මට උපස්ථාන කරන්නේ මේ. නොකර බැලුවට එයා කරන්නේ කාලසටහන කරන එක. ඒ නිසා මම ගිහිල්ලා කරදර කරන එක වටින්නේ නැහැ කියලා ඕන කෙනෙකුට සබ්බි ඕන කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජීවිතයේ සදාචාරයේ ඒ නැත්නම් පෞරුෂත්වයේ පිටකොන්ද වඩපත් වෙන තමන්ගේ කාලකතාව. නිච්චපතාය කටයුතු කරන්න ඕනේ. ඒ ඒවන් විහාර මානස මෙන්න මෙවැනි ජීවන රටාවක් හදාගත්තොත්, විහරණයක් සදාගත්තොත් සුද්ධ චිත්තස්ස බිකුණෝ තමන් වරින් වර පිරිසුදු කිරීම ගන්නවා. පිරිසුදු වෙච්ච හිත තමයි අපි අවසානයේ නිගමනයේ තියාගෙන ඉන්නේ, පරමාර්ථයේ තියාගෙන ඉන්නවා. කීය කියාසවා සබ්බේ. අර ඊටාම දැනට පේන්නේ නැති කාපට් එකේ යට තියෙන කුණු ආශෝ අනුශේ කුණු දක්වා පේන ටික අයින් කිරීම හරහා ඡය කිරීමකටපත් වෙනවා. එක සැරේ අයින් කරන්න බෑ. ඡය කිරීම ප්‍රධාන නිබ්බුතින් ඡාදි ගච්ඡති අවසානයේ උදාහරණ උත්පන්නාසලා විසින් කියලා මේ නිවන දක්වා එතන කිසියම් කෙලෙස් ගින්නේ නිවීම මේ පටන් ගත්ත පළවෙනි කඩයිම පැනනට පස්සේ ඒ ක්‍රමයේමයි දිකට යනවා. එනිසා ඒ ක්‍රමයට බැස්සට පස්සේ ඒ නිසා ඒ ක්‍රමයට බහා දුන්නා පස්සේ ජීවිසගතට පස්සේ යාකර රැමින්න ඕනේ දුක අරහ බැලීම මිස දුකට අඬාවෝ ගෑමනක් පැනලා යෑමක් මොකක්වත් නැහැ. එයා දන්නවා මේ දුක නිසා තමයි මේක සංසාරය කියලා කියන්නේ. මේ සංසාරේ කිසිම දවසක දුකී අඩුවට වීමක් වෙලා නැහැ වෙන්නේ නැහැ. අපි මේ ඉතිං හදාගන්න මට ඊට වැඩිය අද දුකයි. නැත්නම් ආරගෙන්තර මේ දුකයි මේ රටේ මේ දුකයි කියලා මේ සියරම හිතිමවා ගන්න ඒවා මේක පෙත්ත කපල ගන්නට තියෙනවා. පටන් ගන්නදී ඉවර වෙනකම්ම දුක ඒකාකාරයි. නමුත් අපි එක එක ක්‍රම වලට නිදහසට කර්ම වෙනවා. ඒ නිදහසට කර්ම හොයන්නේ චපල කම නිසා, වංචනික ගතිය නිසා, ෂට ගතිය නිසා, ඒ චමතක තියාගෙන සිටියේ හරියටම වතුර ලෙවල් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ දුකේ කිසිම අඩුවක් උදේට වැඩි අවසත හොඳයි, වයසට ගියාට වැඩිය තරුණ කාලේ හොඳයි. යනුනාට වැඩිය හොඳයි. පිරිමිනේක හොඳයි. නිකන් ජීව ඉන්නකොට පැවිදි වෙච්චාම දැනෙන ඊර බයිලා විතරයි. නිකම්ම නිකම් බයිලා. බණ වෙන්නේ මොකද්ද? manussකම විතරයි වටින දේ. ඒක අපිට ලැබිලා තියෙනවා මේකෙදි විතරයි මේක සම්පූර්ණ දුකක් බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ manussකම හම්බුනාට මට මේ අතන කැලලක් තියෙනනේ කුරුලාවක් ආවනේ ඉසිරියාවක් ඇහුණනේ කියන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ ඔක්කොම මේ පස්සේ ඉගෙන ගන්න දේවල්. බුදු ජානනාංශයෙන් පෙන්නලා දෙන්න හදන්නේ තොපි දීර මිනිස්සු. දුර්ලභව මනසත් පරිලාභෝ. දුර්ලභයි මේ මනසාත් පරිලාභය. දුර්ලභෝ උද්දුප්පාරෝ. දුකිනෙක් ලෝකේ පහළම දුර්ලභයි. දුර්ලභාඛන සම්පatti. ලැබෙන එක චිත්තක්ෂණ කතා කරන්න එපා. මේ විදිහට කටයුතු කරොත් අපි පරමාර්ථ කරලා නැතුව ඉතිේ වෙලාවේ මේ ආත්ම නිවන් දකින්න මේ ශාසනය නිවන් දකින්න. නමුත් මේ ක්‍රමේ කරගෙන ගියොත් ඒකාන්තම නිවනටපත් වෙන බවයි විවංගත පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේ බණවහු භාවනා කරු මේ ශීල දිනාටමත් ඒක ඒ රසය මේ ජීවිතයේදී මේ ආසනයේදීම විඳ ගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවේ නිමාවත් ධර්ම දේශනා මාලාවේ නිමාවත් සටහන් කරනවා ශීල දිනාට සරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.